දැයි ගෞරවනීය සංග්‍රහණික අවසරයි. දීවාසී උපාසක මාතෘ සම්බන්ධ කරගෙන අපි ඊශ්වරමණේ චාරිත්‍රාක් විදිහට ප්‍රාස්පතිල්ල හැමදාම මේ වගේ ධර්මදේශනාවකට රැස් වෙනවා. අදත් ප්‍රාස්පතින්ද දවසක් ධර්මදේශනාවකටයි. පෙරගැහෙන්නේ සීල දනා මේ සඳහා tempත් වෙලා සාදුකාරයක්. සාදුකාරා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තයෝකෝ මේ පොට්ටපාද ගත්ත භාව පටිලාපා කත මේ තයෝ ඕලාරිකෝ අත්ත භාව පටිලාභෝ මනෝමයෝ අත්ත භාව පටිලාභෝ අරූපෝ අත්ත භාව පටිලාභෝ තීති කල්පටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ධර්ම දේශනාවකට අපි මේ විදියට රාත්‍රී දර්ශන යන වෙලාවෙදීම ඒ ධර්ම දේශනාවන් දේශනාවලියක් විදියට සර්වඥ දේශිත සූත්‍රයක් කරගෙන පවත්වන්නේ ඒක අපි චාරිත්‍රාක් විදියට පවත්වනවා මේ වකවානුවේදී අපි පොට්ටපාද සූත්‍රය කියලා කොහොම දීර්ඝ සූත්‍රයක් ඒක දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ ඒකයි අරගෙන තියෙන්නේ. ඒ සූත්‍රය අනුව අපේ ඉලක්කම් වල හැටියට අද අපි දේශනා මාලාවේ 21 වෙනි දේශනාවටයි මේ මුල පුරන්න හදන්නේ. අද සම්මත වර්ෂයෙන් අප්‍රේල් මාසේ 10 වෙනිදා බවයි සඳහන් වෙන්නේ 2014. ඉතින් මේ දක්වා පවත්තන් දෙවිච්චේ 21ක් දේශනාවලදී මේ සූත්‍රයට අදාළ මූලික පසුබිමත් කතා ශරීරයේ සෑහෙන කොටසකුත් අපි ගෙවම් කරලායි තියෙන්නේ. ඒක නිසා ආද ඉස්සලාම් බතාවට වගේ අහුම්කම් දෙන කෙනෙකුට එතනින් පටන් ගන්නකොට අපහසුයක් වෙන්න ඉඩ තියෙනවා. මුල පිළිබඳව නිදානේ නැති නිසා, අඳුනාදීම දන්නේ නැති නිසා, මුල දේශනාවට සම්බන්ධ වෙච්ච නැති නිසා. ඒ නිසා අද අපි මාතෘකා කරන්න බලාපොරොත්තු වෙන කොටසට ඉස්සර වෙලා ඒ අදාළුතින් සම්බන්ධ වෙන අය ගැන පිළිබඳ හැඟීමනොත් වගේම දැනටමත් මේ දේශනාවලියට සම්බන්ධ වෙලා නමුත් මතකයේ අලුත් කරගන්න කැමති ඇත්තන්ගේ ප්‍රයෝජනෙ පිණිසත් අපි කෙටි මතක් කිරීමක් කළොත් මේ දීර්ඝ පොට්ටපාද සූත්‍රයේ සාකච්ඡා කරන්නේ පංචස්කන්ධයේ සංඥා ස්කන්ධය පිළිබඳව. ඒක මතක තියාගත්තාම කතාවේ ගුණව සූත්‍රයේ සාරය තේමාව තේරුම් ගන්න පුළුවන් වෙනවා. නමුත් වෙනත් විදියකට මේක හඳුන්ලා දුන්නොත් සූත්‍ර පිටකයේ දීඝනිකායේ ගොඩාක් වෙලාවට පළවෙනි සූත්‍ර 10 ශීලඛණ්ඩික විදිහට නම් කරලා තියෙනවා. ඒ නිසා මේ සූත්‍රවල යම් යම් තේමාවල් විශේෂණය කළත් සීලය පිළිබඳව විශාල විස්තරයක් තියෙනවා. ඒ නිසා යම් කෙනෙකුට භික්ෂු සීලය, භික්ෂුණී සීලය, සාමණේර සීලය, දාස සීලය, අට සීල, පන්සිල්, පුසුත අටහංග සීලාදී සීල පිළිබඳ හැඟීමක් ඕනේ නම් මේ කොයි සූත්‍රයක නමුත් එකට අවස්ථාවක් සර්වචන්සය අරගෙන සෑහෙන දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒ නිසා මේ පොට්ටපාද සූත්‍රයේ සංග්‍රහ වෙලා තියෙන්නේ සීලඛණ්ඩට. පළවෙනි සූත්‍ර 10යි. ඒ එහිලා මේ සූත්‍රය සංඥාව පිළිබඳවයි විකාශය වෙන්නේ. මේකට ජවනිකා කීපකින් ඇදිච්ච චිත්‍රපටයක් මේක තියෙන්නේ. ඒක නැත්තම් නාටකමක් තියෙන්නේ, නාට්‍යයක් තියෙන්නේ. පළවෙනි ජවනිකාව මෙහෙමයි විස්තර වෙන්නේ. සර්වචන් වහන්සේ සවැත්නුර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක දී මේ වාගේ වෙලාවක පිටපාතේ සඳහා සිවුරු පෙරවලා පාත්‍රයේ හොදලා පාත්‍රය අරගෙන පින්නපාතේ මඟට වඩනකොට කල්පනා වෙනවා කල් වේලා වැඩි කියලා. ඒ කල් වේලා වැඩිකම නිසා සරුවචන් වහන්සේ අසල තියෙන පොට්ටපාද කියන පරිබ්‍රාජකයාගේ ආරාමයට කොට වෙනවා බොහොම සුහද ගතියක් තිබිලා තියෙනවා අද වගේ සියන්නිකායේ අමරපුරනිකායේ සාමාන්‍යනිකාය වගේ නිකාය ගාකණිලක් නෙවෙයි සරුවච්චන් වහන්සේ අන්‍යතර පොට් තීර්ථකයන්ගේ ආරාමයකට ආරාධනාවකින් තොරව වඩින්න පුළුවන් තරම් යුද්ධකමක් තිබිලා තියෙනවා යනකොට පොට්ටපාද පරිබ්‍රාජක ඇතුලේ පිරිස ත්‍යාග සංඝාවෙන් කතා කරමින් ගත කරනවා. පොට්ටපාද පද්‍යක දුරදීම දකින්න සර්වචනාංශේ වඩනවා පිළිසෙට කියනවා සර්වචනාංශගේ පැමිණීම ස්වාගතයක් මංගල කාරණාවක් අපි නැවත නැත් අපේක්ෂා කළ යුත්තක්. නමුත් උන්වහන්සේ මේට වඩින එකක් නැහැ. අපි මාළු කඩේ වගේ ගහගායිතු සනිස්සද්ද වෙලා නිස්සද්ද වෙලා නිස්සද්ද වෙලා කියලා බොහෝම පිළිස බොහෝම කීකරු කරගන්න. සර්වචනාංශ ඇහෙනවා මේ කලබගෑනි. සර්වචනාංශ ගිහිල්ලා වැඩලා ආසනේ අරගෙන කොට්ටපාදෙන් අහන කොට්ටපාද මම එනකොට කියනවා කතාවේදී ඉදී හිටියේ මගේ පැමිණීම නිසා කිමන කතාවක අඩාල වීමක් සිදු වුණාද කියලා. කොට්ටපාද පරිප්‍රාජකයෙක් කියන අවසරයි සුනිත් ස්වාමීන් වහන්සේ. අපි ඒ කර කර හිටවෝ ඒ අනවශ්‍ය කතාවෙන් කාර්යයක් ඇත්තේ නෑ. ඒක අපිට ඕන වෙලාවක ඔබ වහන්සේට සාකච්ඡා කරලා ජීවිස ගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වගේ කෙනෙක් අපේ තැනට වැඩම කරාට පස්සේ මට ගිහිල්ලා වහන්න තරම් වටන ප්‍රශ්නයක් තියෙනවා මට ඒකට අවසර දෙන්න පස්සේ අර අඩාල වෙච්ච ගැන කතා කරමු කියලා ලස්සන පසුවිමක් යවනිකාවක් මේ සූත්‍ර ආරම්භය තියෙනවා. ඒතර බදවචනාන්තේ නිසද්ද භාවයෙන් පොට්ටපාද පරිප්‍රාජකයාගේ ප්‍රශ්නෙට ඉඩ දෙනවා. එතකොට පොට්ටපාද පරිප්‍රාජකයා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපි පසුගිය දවසක උගත් භික්ෂුන් වහන්සේලා නැත්නම් පැවිදි වෙච්ච ඇත්ත එක එක තීර්ථ ආරාමවල පැවිදි වෙච්ච ඇත්තෝ ශාස්ත්‍රීය කටයුතු කරන්නේ නැත්නම් ආගම ධර්ම අදහන නැත්නම් කුතුහල ශාලාව එකතු වුණාට පස්සේ එක්කෙනෙක් ප්‍රශ්නයක් කරා මොකද්ද මේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ කියලා. ඉතින් ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා දන්න ප්‍රමාණයෙන් මේක සාකච්ඡා කරා. මත හතරකට අඩු වුණා ස්වාමීන් වහන්සේ කට්ටියක් කිව්වා මේ සංඥාව කිසිම හේතුවක් නැතුව අහේතුකව බහනවා අහේතුකව නැතිලා යනවා ඒ නිසා අහේතුක වාදයකින් තමයි සංඥාව හඳුලා දුන්නේ දෙවෙනි කෙනා කිව්වා නෑ නෑ නෑ සංඥාව කියන්නේ ආත්මයයි ආත්මය කියන්නේ සංඥාවයි සංඥාව ඇතුළට ආත්මය තියෙනවා ආත්මය ඇතුළට සංඥාව තියෙනවා නිසා ආත්මය සහ සංඥාව සමානයි. තව කෙනෙක් කිව්වා නෑ නෑ ওই දෙකම වැරදි මේ ලෝකේ ඉන්නවා ඊ타ත්ම බලවත් අභිඥා සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඒත් කැමැති පරිදි අනුන්ගේ හිතවලට සංඥාව ඇතුල් කරනවා. එතකොට ඒගොල්ලෝ සංඤී වෙනවා. ඒගොල්ලේ සංඥාව අයින් කරපුවාම ඒගොල්ලෝ විසඤ්ඤ වෙනවා. ඒක නිසා මේ කෙනෙක්ගේ සංඥාව තීන්දුව වෙන්නේ බණ භාවනා කරන්නා වූ ආධ්‍යාත්මික ගුණ දිනු කරා වූ අභිඥා බල සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අතේ කියන. තුන්වෙනි හතරවෙනි පිරිසක් කතා කරලා කියලා නෑ නෑ ඒක නෙවෙයි. මේ අපේ සංඥාව අපිට අතුල් කරන්නේ ධර්මබලධාරී දිව්‍යයන් වහන්සේ නැත්නම් බ්‍රහ්ම පදාර්ථය. ඒක නිසා බ්‍රහ්මත කැමැති වෙලාවට ධර්මබලධාරී දිව්‍යයන් වහන්සේ කැමැති වෙලාවට සර්වව්‍යාපී සර්වභෞම දිව්‍යඥාන්සේ ඒ කෙනාගේ ඔළුවට ඒ සංඥාව දානවා. ඒකෝට එයා සංඥී වෙනවා. ඒ දිව්‍යඥාන්ගේ මනාපදී අයින් කරනවා. ඒකෝට විසංඥ වෙනවා. අසංඥ වෙනවා. කියලා ඉතින් මෙච්චරයි ස්වාමීන් වහන්සේ එදා මතුවෙච්ච මත මම මේ පිටස කොනකට අහගෙන විතරයි හිටියේ මම මත ප්‍රකාශ කරේ නෑ. නමුත් මට මතක් වුණා ඔබ වහන්සේ හිටියානම් එදා මේක තීන්දුවක් ගන්නවනේ. එදා අපි මත හතරකට ඇවිල්ලා අතිරනෝ නැතර කරා කියලා. ඊට පස්සේ සර්වචන්සේ සඳහන් කරනවා මෙවැනි මත හතරින් මම අ හේතුක අප්‍රත්‍ය සංඥාව පහළ වෙනවා කියන එක මුලින්ම අයින් කළා දානවා. ඒක තමයි නාස්තිකම වාදී ලෝකේ තියෙන අ හේතුක වාදේ කීවට පස්සේ සර්වචන්හන්සේ ඒක පිළිබඳව විග්‍රහයක් කරනවා ඊතුරු සංඥා පිළිබඳව ඒ විග්‍රහ කරලා පොට්ටපාදෙන් අහනකොට පොට්ටපාද පරිබ්‍රාජකයා විස්තරය හොඳට අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා මේ සංඥාවයි ආත්මයයි එකද ස්වාමීන් වහන්සේ කියලා අහනවා. ඒ කියන්නේ එයත් අර දෙවෙනි මතේ ඒ දානුමත නොකරට ඉඳලා තිනවා සංඥාව කියන්නේ ආත්මය ආත්මය කියන්නේ සංඥාව කියලා. සර්වචනාංශය ඒකට ඕ කියන්නේත් නැහැ නැහැ කියන්නේත් නැහැ. අද සාමාන්‍ය උගතික කියන සමාලාට සංඥාව කියන්නේ ආත්මය නෙවෙයි ආත්මය කියන්නේ සංඥාව නෙවෙයි කියලා කියන්නේ ඉඳ තිබුණා. මොකද අපි ආත්මය පිළිගන්නේ නැති ඔය කියන බුද්ධ ධර්මයක් නෑ. අදාහගෙන තියෙන්නේ. ඒ සර්වචනාංශයම කියන්නේ නැහැ. සර්වඥාන්ස කියනවා පොට්ටපාද මේ ප්‍රශ්නට උත්තර දෙන්න ඔබ ආත්මය කියලා මොකද්ද පිළිගන්නේ කියලා. සංඥාවයි ආත්මය සමානද නැද්ද කියන්නේ ඉතින් ඔබ ආත්මය කියන්නේ මොකටද කියලා. එතකොට පොට්ටපාද කියනවා ස්වාමීන් වහන්සේ ආත්මය කියලා කියන්නේ රූපී ඕලාරික ආත්මයට ආහාර කැම ගන්න අංග ප්‍රත්‍යංග සහිත මේ කායයටයි ආත්මය කියන්නේ. ආ ඒකනම් ආත්මය ඒකනම් සංඥාවයි ආත්මය වෙනයි. මේක වෙනම වැඩ කරනවා මේක වෙනම වැඩ කරනවා. ඒක සර්වඥාන්ස බොහොම නිත්‍ය ඒකාන්ත උත්තරයක් දෙනවා ආත්මේ රූපී ඕලාරික අංග පච්ඡංග සමන්නාගත කන ඕලාරික ආහාර කන එකක් නම් ඒක නෙමෙයි සංඥාව කියන්නේ. ඒ ඔබ කියන ආත්මය සංඥාවේ දෙකක්. ඉතල පොඩි ඉඟියක් දෙනවා. කොටපාද සංඥාව කියන එකවත් කතා ගොතන්න බෑ. උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ උපදිලා චිත්තක්ෂණයක වෙනස් බවටපත් වෙලා මැරෙන්නේ ඒක නිසා ඒකට නම්ව නම් පටබඳින්න ලේබල් ගහන්න අඳුනගන්න මගේ කියාගන්න සාක්කුවේ දාගන්න කරඬුක තියන්න වඳින්න තරම් ඉන්නේ නැහැ සංඥා වෙනස් වෙනවා කිය. නමුත් මේක පොට්ටපාදට ඇඟ වෙන්නේ නැහැ දැන වෙන්නේ නැහැ. ඊට කියන අවසරයි ස්වාමීන් වහන්සේ ආත්මය කියලා කියන්නේ ඕලාරික ආත්ම භාවය නෙවෙයි මනෝමය ආත්ම භාවය. ඒක සබ්බංග පච්චංග සමන්නාගතයි මනෝමයයි ආත්ම භාවය කියලා. ඒතර බුදුරජාණන් කියනවා උඹේ ආත්මය මනෝමයයි කියලා වර්ණනනවා නම් සංඥා වෙන එකක් ආත්ම වෙන එකක් පුදුවාද මේ සංඥාව ඔහොම ලේබල් කරන තරම් හිටින එකක් නෙවෙයි. උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. ඉපදිලා චිත්තක්ෂණයකින් විපරිණාමයට පත්වලා වෙන දෙයක් මැරලා යන්නේ. ඒ චේතිත් පුදුවාද කියලා නෑ ස්වාමීන් වහන්සේ ආත්මය කියලා කියන්නේ රූපිත නෙවෙයි, මනෝමයත් නෙවෙයි, අරූපී <clears throat> සංඥාමයයි කියලා. ඒතර බුදුරජාණන් කියනවා උඹ වර්ණනගන්නේ ආත්මය අරූපී සංඥාමය නම් ඒකත් සංඥාව නෙවෙයි සංඥාව ඒකත් නෙවෙයි කොටවාද සංඥාව එහෙම කියන්න තරම් ලේබල් ගහන තරම් අරගෙන තැම්පත් කරන තරම් තියෙන දෙයක් නෙවෙයි පොට්ටපාද තේරෙන්නේ නැතුව අහනවා ස්වාමීන් වහන්සේ මවැන්නෙකුට මේ සංඥාව සහ ආත්මය තේරුම් ගන්න බැරි වේද කියලා. පොට්ටපාද බුදුරජාණන් කියන උඹ වගේ මිනිස්සුෙකුට මිත්‍යා දෘෂ්ටිකයෙකුට මිත්‍යා සංකල්ප ඇති කෙනෙකුට නොමනා විදිහට කල්පනා කරනකොට කදාකත් ආත්ම භාවයේ හෝ සංඥාව හෝ තිකේ සමතුලිත භාවය හෝ අඳුර ගන්න බෑ කියන. ඒ තමයි දීර්ඝ කතා රාශියක් යනවා මම මේ සමාලෝචනයක් වශයෙන් මතක් කරේ. පස්සේ පොට්ටපාද නැවතත් දැන් ඊට පස්සේ සරුවචනංශේ නැගිටලා පින්නපාතේ වගේ. පින්නපාතේ වැඩියට පස්සේ දැන් පොට්ටපාතේ ගෝලියෝ ටික ඔක්කොමත් එක පොට්ටපාද නතර වුණාට පස්සේ ඒ සේරම පොට්ටපාදට අඩයටකින් අන්නා වගේ එල්ලකින් අන්නවා කියනවා මේ සරුවචනාංශ කියන්නේ අන්‍ය තීර්ථකේ. ඇවිල්ලා කියන කියන දෙයට එහෙයි කියනවා. ඒතකොට මොකද්ද අපි මේ කරගෙන යන නිකාය ඇති වටිනාකම? එහෙමද කටයුතු කරන්න ඕනේ අපිට නායකත්වයක් දෙන්න ඕන කොන්දක් තියෙන්න ඕනේ නේද? ඒකට වාදනා ගන්න පුළුවන් වෙන්න ඕනද? මේ කියන කියන දෙකට එහෙයි එහෙයි කියනවා කියලා වට කරගෙන ගන්නවා. ඒක පොට්ටපාද කියන තීර හරිනම් මිනිස්සු මොකද්ද වාදනා කරන්නේ? බුදුහාමුදුරු කියන්නේ හරිනම් මොකද්ද වාදනා ගන්න කියලා තමන්ගේ ගෝලිය ටික නතර කර ගන්නවා. නමුත් පේනවා පොට්ටපාදර දවස් දෙකක් තුනක් නිින්ද ගිහිලා තියෙන මේ ප්‍රශ්නෙත් එක්කම. දවස් තුනක් ගියාට පස්සේ හත් සාරිපුත්ත කියලා චිත්තහත්ත කියලා තවත් ගෝලිකේ කාය යනවා සර්වඥසික. කිහිල්ල ඉවරලා ආයසරයක් මතක් කරලා වැගෑපත් වෙනවා මට මේක තේරුම් ගන්න ඕනේ. මේ අபிසඤ්ඤා නිරෝධය හෝ සංඥාව ආත්මයේද ආත්මීය සංඥාවද දෙක එකද දෙක වෙනස්ද කියලා තේරුම් ගන්න ඕනේ කියලා ආය සල්ලාවයක් පටන් ගන්නවා ඒක හරියට තුන්වෙනි ජවනිකාව වගේ. එතෙන්දී එතෙන්දී ඉස්සර වෙලා පොට්ටපාද පටන් අර ගන්නවා ලෝකේ සාස්වතද අසාස්වතද ඇති දෙයක්ද නැති දෙයක්ද තථාගතයන් වහන්සේ මරණය මැසේ ඉන්නවද තථාගතයන් වහන්සේ මරණය මැත්තේ නැද්ද ඉන්නව නැද්ද දෙකමද ඉන්නව නැද්ද දෙකම නැද්ද ආදි වශයෙන් අභ්‍යාගත ප්‍රශ්නයි සර්වඥයන් එකක් කර එකක් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා කියනවා පොට්ටවාදට පොට්ටවාදෝ එකකින්වත් මනුෂ්‍යකට භාවනා කරන්න හිත දෙන්නේ නැහැ. ඉදිරියක් නැහැ. කෙලවරක් කරගන්න බෑ. ඒ නිසා මෙවැනි ප්‍රශ්නවම සාකච්ඡාවට ගන්නෑ. සර්වඥයන්සේ සරුවච්චන ඕන දෙයක් විසඳන්න එපා. නමුත් සර්වඥයන් කියනවා විශ්තන්නේ නැහැ. ඉතින් පොට්ටපාදානම ඇයි කියලා කියපුවා කියන කිසි තේරුමක් නැහැ. භ්‍රමචාරීකට තුරු දෙන්නේ නැහැ. ගමනක් නැහැ. ප්‍රතිපදාවක් නැහැ. නිකන් පිදුරු කන්නා වගේ වැඩක්. කෙලවරක් කරන්න බැරි දෙයක්. මේ ප්‍රශ්න බාර ගැනීමෙන්ම වැරදි මිත්‍යා දෘෂ්ටිය බාරගත්තා වෙනවා. ඊට පස්සේ ප්‍රතිපදාන ඔබ වහන්සේ එහෙමනම් මේ කළ යුත්තක් සාධනීය දෙයක් සර්වඥාන්සේ පණිවිඩයක් විතර ලෝකෙට ප්‍රකාශ කරනවා කියලා. ඌ කියලා කියනවා. ඉතින් මම මේ ලෝකෙට ආයේ පණිවිඩයකට තමයි ඕවට නෙවෙයි. මොකද්ද ඔබ වහන්සේ කියන්නේ? මම කියන්නේ මෙච්චරයි මේ දුක්ඛ සත්‍යයක්. ලෝකෙ කියන්නේ දුක. මේ දුකට හේතුව මේ දුක පිළිබඳ තියෙන තෘෂ්ණාව. නිසා ඒ තෘෂ්ණාව නැති කරන තැන නිරෝධයක් තියෙනවා. නිරෝධ මාර්ගයේ ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට අනුව මොකද්ද ඔබ වහන්සේ දැන් මේ වගේ අපි දන්නේ නැති හද කාරණා හතරක් ඉස්සර කරගන්න හේතුව. හේතුව මොකක්වත් නෙමෙයි මේක දැනගත්ත ගමන් මනුස්සය වැඩ පටන් ගන්නවා, භ්‍රමචර්යය පටන් ගන්නවා, ප්‍රතිපදාව පටන් ගන්නවා, රුද්ධ වෙන්න පටන් ගන්නවා. ඥාණය ඇති මිනිස්සෙයි. ඒ නිසා සාධනීයයි. ඒක තැනකට යොමු කරන සුළුයි. ඒකටයි මම කතා කරන්න කියලා. චතුරාර්ය සත්‍ය දේශනා කරන්නට අවස්ථාවක් සරුවචනාංශය අර ගන්නවා මේ දෙව තුන්වෙනි ජවනිකාවේදී. ඊට පස්සේ සරුවචන් වහන්සේ පොට්ටපාදට විස්තර කරනවා මේ සාමාන්‍ය ඕලාරික රූපී ආත්ම භාවයක් ඇති අමු ගිහි නැත්නම් අමු පෘ탁ජනෙක් කොහොමද තෘෂ්ණාවයින් කරන්නේ නැත්නම් තෘෂ්ණාවයින් කිරීමේ වැඩපිළිවෙලකට ප්‍රතිපදා විස්තර ඒ විස්තර කිරීමේදී සරුවචන් වහන්සේ ආයසරයක් අර පොට්ටපාද ප්‍රතික්ෂේප කරව කාරණාව එළියට ගන්නවා ඒකෙදි කියනවා තයෝ මේ කෝ මේ පොට්ටපාද අත්භාව ප්‍රතිලාභා. මට පේනවා පොට්ටපාද මම පිළිගන්නවා මේ ලෝකයේ පු탁ඥයන් අතර අඥානියන් අතර ධර්ම ප්‍රතිපදාවක් නැත්තන් අතර ආත්මයයි කියලා පිළිගන්න වේදිකා තුනක් තියෙනවා එක එකනාගේ වට්ටපොළ හැටියට. හැබැයි තුන් දෙනා භවයේ ඉන්නේ. ඒක නිසා මම පිළිගන්නවා ලෝකයේ ආත්ම භාව ප්‍රතිලාභ තුනක් තියෙනවායි කියලා. ඒ ආත්ම භාව ප්‍රතිලාභ තුනම මම වරණගනවා. හරියටම කොටු කරලා කියනවා වෙයි කියලා කියනවා මේ තුනම ප්‍රතික්ෂේප කරන්න ප්‍රහාණය කරන්න අතහරින්න කියලා දිය දාන්න ඕනේ කියලා. ඉතින් ඊට වැදගත් මූලධර්ම දෙකක් මතුවෙනවා. එකක් තමයි යමක් ප්‍රතික්ෂේප කරන්න ඕන නම් ඒක උන හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තට පස්සේ ගන්න දෙයක් නැහැ. ඉගෙන ගන්න නැතුව ප්‍රතික්ෂේප කරුවොත් බාහිර ප්‍රතික්ෂේප කරන්නේ බුදු සද්ධාවට ප්‍රතික්ෂේප කරන්නේ ආපෞ සරයක් ඒ ප්‍රතික්ෂේපය තමයි වහලා ගන්නවා. එම ප්‍රතික්ෂේප කරන්න ඕන හොඳටෝ මේක හදාරන්න ඕන එක තමයි ගමින්තොටේ කියන්නේ කාට හරි හතුරුකමක් කරන්න ඕන හොඳට යාළු වෙන්න. යාළුවට පස්සේ කුකන හරියම කපතයි. බුදියාගෙන ඉන්නකොට දීපුවාම ආය නැගිටින්න නැති වෙන්න දෙන්න නම් ඉතල හොඳට යාළු වෙන්න. මේ ශාස්ත්‍රයේ ඉන්න යාළුවෝ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඔය කිසි කෙනෙක් ඇවිල්ලා තියෙන්නේ අපේ අභිවෘද්ධියට නෙවෙයි. ඒ මිනිස්සුත් අභිවෘද්ධිය දන්නේ නැති කට්ටියෝ එන්නේ අපි බුදියා ගත්තට පස්සේ උගන හරිය කපන්න තමයි. කිසිම යාළුවෙක් නැහැ බුදුහාමුදුරුවෝ ඇරේ. බුදුහාමුදුරන්ගේ යාළුකම කියන්නත් බෑ උන්වහන්සේක පැත්තකින් නම් කල්යාණ මිත්‍රන් වහන්සේ කියලා කියනවා. හැබැයි උන්වහන්සේ කියන්නේ අපිට ත්‍රිපල කතාය වගේ. අර්ලුබුළු නෙල්ලි වගේ රස නැහැ. අනික් යාළුවෝල කතර දාගෙන වරෙන් මචං මහමෝදේ යන්න කියලා කියනවා. කවදාකවත් මතක තියාගන්න මේගොල්ලෝ මාරපාක්ෂිකයි. මේගොල්ලෝ කෙලස්. මේගොල්ලෝ ඉන්නේ හොඳ වෙලාව බල්ලා හීන්තනින් මිරිකණ්ඩායි. ඒක නිසා කවුරු හරි කාගෑරි හීන්තනින් මිරිකණ්ඩ ඕනේ නම් කරුණා කරලා අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන හොඳට බලන්න. සරුවචනස් මේ ආනාපානේ අංග ප්‍රත්‍යංග බලන්න කියන්නේ. ව්‍යංජනන ව්‍යංජන බලන්න කියන්නේ ආනාපාන ගිනිලා කරඬුව තැම්පත් කරලා වැද වැද ඉන්න නෙවෙයි ආනාපාන ප්‍රතික්ෂේප කරන්නයි. ඒ ප්‍රතික්ෂේප කරුවෙන් තමයි අපි ඊටහට යන්නේ. එතන ඉඳලා සරුවචනාංශේ මේක තමයි එක. මේකෙන් ගත යුතු එක සන්දර්භය තමයි යමකින් ගැලවෙන්න ඕනේ නම් යමකින් දුරවන් වෙන්න ඕන විමුක්තිය ලබන්න ඕන ප්‍රහාණය කරන්න ඕන ඒ ප්‍රහාණය ලබන්න ඕන දේ පිළිබඳව මුලැමැද අග අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන අලගිය මුලගිය විස්තර සේරම දන්න තරමට දැනගෙන ප්‍රහාණය කළොත් ආයෙන්නේ ඒක බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා කැලයක් ගිනි ගත්තට පස්සේ ආයෙ ගිනි ගන්නෑ ගිනි ගන්න දැවෙන ඔක්කොම දැවුනට පස්සේ ආයෙ ගිනි ගන්න ආයෙ ගිනි තිබ්බත් ගිනි ගන්නෑ අතනින් මෙතනින් ගිනි අරගත්තට ආයෙ ගිනි ගන්න ඒක නිසා මේක සම්පූර්ණ ප්‍රහාණයට නම් දැනගන්න ඕනේ එක දෙක මේ කියන අත්භාව ප්‍රතිලාභ තුනම ප්‍රතිලාභණම් වලින් තමයි සරුවචන්සේ සඳහන් කරන්නේ. දැන් අපි ගත්තොත් අපිට ලැබිලා තියෙන මනුෂ්‍යාත්ම භාවය ඒ ආත්මාත්ම භාවයේ මේ මට්ටම් තුනක් තියෙනවා. එකක් තමයි මේ කය ආත්මයයි කියලා හිතාන රූපලාවන්‍ය හදාගෙන භෞතික ලෝකේ දියුණු කරන භෞතික සම්පත්‍ය වලන අමන තක తీරු මාරි මෝඩකම තමයි පළවෙනි ආත්ම භාවය. ඒකට කියනවා රූපී ඕලාරික ආත්ම භාවය කියලා. දෙක මනෝමය ආත්ම භාව ප්‍රතිලාභය ඒක රූප ලෝක රූප ධ්‍යාන පෙන්වනවා. තුන අරූපී ආත්ම භාවයේ අරූප ධ්‍යාන පෙන්වනවා. ඉතින් මේ තුන බලනකොට කෙනෙකුට හිතුනොත් අරූපී ධ්‍යාන වලට වැඩිය බාලයි පහත් කුලේ අඩු කුලේ එකක් තමයි රූප ධ්‍යාන කියලා. ඒ තමයි ලෝක පිළිගැනීම. ඊට පස්සේ රූප ධ්‍යානවත් නැති පෘ탁ඥය රූප ධ්‍යාන වල පැත්තෙන් බලනකොට අඩු කුලේ පහත් කුලේ පහත් තුච්චයි කියලා හිතෙනවා. ඒක නිසා කෙනෙක් හිතනවා අනේ මම තාම ධානයක් ලැබලා නැහැ රූපී ධානයක්වත් අනේ මම අරූප ධ්‍යාන ලැබලත් නැහැ. අනේ මම කවදාකවත් ඒක නිසා අදි සංඥා නිරෝධයකට යන්නෙත් නැහැ. අනේ මට කවදාකවත් ත්‍රිණක් ලබන්න බෑ. අම්මු මම ගියා. අම්මු මම රූපී ආත්ම භාවය පිළිගන්න කෙනා කියලා නමු සර්වචන් කියන ඒකත් ප්‍රතිලාභයක් මේ manussකම ලැබුණේ කියාත්ම පින් කරපු හින්දා. අහම්බෙට හම්බෙච්ච ගන්න නෙවෙයි. ඒ නිසා නිකම්ම නිකං අමු ගියා වුණත් අමු පුතජනවත් මිනිස්සෙක් කියලා කියන සෙල්ලම. කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් ඒ වංශය අබෞද්ධයි කියලා හෝ මිනිමරුවෙක් කියලා හෝ අපරාධකාරයෙක් කියලා හෝ manussකමත් නම් අඩු කරලා කතා කරුවොත් සාධාරණයි. ඒක ඔය හියුගෝ කියන මිනිසයා බටහිර ලෝකේ එයා කිව්වා මිනිස්සෙක් මිනිස්සෙක් මරුවයි කියලා තා මිනිස්සෙකුට ඌට මරණ දඬුවම තීන්දුව කරන්න කිසිම අයිතියක් නැහැ කියලා. දේව නීති රද්දයි කියලා. මිනිස්සෙක් තා මිනිස්සෙක් මරුවයි කියලා ඌට මරණ දඬුවම දෙන්න කිසිම නීතියට අයිතිවාසිකමක් නැහැ. එයා ඒ නිසා මරණදඬ මිනිස්සු වෙනුවෙන් පුදුමාකාර සටනක් කරා මානවවාදීව. ඒ වගේම මිනිස්සු කියන එක වෙනම කතාවක්. අනෙක් මිනිස්සුන්ට කොහෙච්ච ඉන්න සදාචාර මිනිස්සු දෙව්ව වරන්නේ. එහෙමයි කියන්නේ. ඒක ඔක්කොම තිරිසංගති. අරුවචනාංශ කවදාකත් එහෙම හිතන්නේවත් නැහැ. මොන අපරාධයක් කළොත් ඒක මිනිස්සු. නැත්තම් කොහොමද බුදුහාමුදුරෝ අනුගුලි මාර්ගයේ කකුල් දෙක ගාවට යන්නේ? නැත්තම් කොහොමද බුදුහාමුදුරෝ මේ හෙළුවෙන් එන පටාචාරාවට නංගි කියලා කතා කරන්නේ? අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපිට මේ අර පන්සලේ භාවනා කරන එකට මේ පන්සලේ භාවනා කරන එක වැඩි කියලා කියනවා. සමත භාවනා කරන එකට වැඩි විපස්සනා භාවනා කරන එක හොඳයි කියලා කියනවා. භාවනා කරන එක නා ඉතන සීල රකින්න එක නට වැඩි මම හොඳයි කියලා කවදාකවත් ගොඩේමනක් නැහැ. කවදාකවත් ගොඩේමනක් නැහැ. මොකද මනුස්සකම නැහැ ඊට පස්සේ. ඊට පස්සේ මේ භාවනා කරන්නේ නැති මනුස්සයෙකුට ගැඩවිල්ලෙකුට වගේ හලකනවා. ගැරන්ඩි හැවකට වගේ හලකනවා. මොකද මේ මනුස්සයා මේ භාවනා කරන්නේ අපි එවනේ අපි භාවනා කරනවා කියලා මේ මාන්නකාරකම් කිසි දෙයක් ගන්න බෑ ඕලාරික ආත්ම භාවයේ පවා බුදුහාමුදුරු ප්‍රතිලාභයක් විතර සලකන්නේ මේක තියෙනවා නම් බුද්ධ ආගමක් ඕනේ නැහැ මිනිස්යන් අතර මේ සමතල භාවය કોઈ අපරාධයක් කරත් එමද හදන්න විනය නීති ටිකක් තියෙනවා ඒ විනය නීති රකින්න ක්‍රියාත්මක කරන්න ඕනේ විනයගරුක මිනිස්සු අමනේව නෙවෙයි නීති අතර ගත්ත අමනේව නෙවෙයි බුදුහාමුදුරු කවදාකවත් ඒක තරන්නේ නිසා සදාචාරය සහ විපස්සනා දෙක ගලපු එකම සාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරෝ උන්වහන්සේ සියලු බලතල දුන්නේ තමන් උපයා ගන්න ඕනේ ඒ හොඳටම දන්න කෙනා. ඒක නිසා සාමාන්‍ය ආත්ම භාවයක් ප්‍රතිලාභයක් ලැබුණ කෙනෙකුට පවා ඒක ප්‍රහාණය කළ යුතුයි. දුරු කළ යුතුයි ඒක වෙනම කතාවක්. ප්‍රතිලාභය කියන වචනේ පාවිච්චි කිරීමෙන් පේනවා කිසිම කෙනෙකුට නිවන් දකින්න බෑ කියලා අයින් කරලා නැහැ. මේක ගොඩාක් ගැළපෙන්නේ කාන්තාවක්සේ. කාන්තාවන් ගොඩාක් පසුබාලා ඉන්නවා. මොකද හැම දෙයකින්ම කෙනෙහිනවා. හැම පැත්තෙම කියනවා අර කරන්න බෑ මේක කරන්න බෑ කියලා. ගුරුමිටි මට මතකයි ඒ දැන් මං ඉන්න කාලේ වෙනකොට භික්ෂුණී ශාසනය පිළිපින් පිළිබඳව නැත්නම් කාන්තායිචින් පිළිබඳව උතුමාකාර රැල්ලක් ගියා. ඒ ගුරු ස්වාමීන් වහන්සේ එකක් කරත් අහුවෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මතක් කරපු වෙන මොන මහත්තයට කැනේඩියන් දොස්තර නෝන කෙනෙක් කතා කරේ මිනිස්සු රහත් වෙන්න බොයි ඉන්න තැන ඇති. උඩ කහරෙද්දක් ඇඳයි කියලා, ඕ භික්ෂුණී උණයි කියලා මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔතන ඉඳගෙන කරත ඇහි. ඔබ එතෙන්ද ගිහිල්ලා මම දැන් භික්ෂුණීත්වය ලැබුණයි කියලා පඬිත වුණොත් වෙන ඔබ ඇති මාන්නක් කාරණා කියලා. තුෝ තීනක පුළුවන් කරගෙන යන්න ඕන දෙයක්. මොකටද මේ පට්ටක්? මොකටද මේ නම් වරක්? ඉතින් ඒ අම්මන්ට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ සම්පදාලා ඉඳගෙනයි කතා කරන්නේ. අපිට අපි දන්න ඔබ සම්පදා වුණාට පස්සේ කොච්චර අමනේ ඔබ සම්පදාලා ඉන්නවද කියලා. දත සිල්ලත් නැතුව. ඒ යමනෝ කරන්නේ මොකද? සාසනෙත් කන. Taman ගල් මහා ලෝකෝට සිවුරක් දරාගෙන ඒ ටික කරන්නේ නැතු ඉන්නකොට කියන්න විදියක් නෑ කම්පැනි කට්ටියනේ. ඔතන සිල්ලම්ම කෙනෙකුට කියාගේ බය නැතුව අනේ මිනිස්සු ඔබ ඊට වැඩිය හොඳයි. ඔබ මේ සීලය විනාශ කරගන්නේ නැහැ. ඔබ සාසනේ වැරදි දේ පෙන්නලා නැහැ. ඒක කියන්නේ නැතුව ඔය ඇති. ඕකේ නිවන් දකපන් දැක්කට පස්සේ උඹට ඔය තියෙන පඬිදකම එන්නේ නැහැ. ඒක කියලා දෙන්න මේ පටිලාභය කියන වචනයට හොඳ අර්ථයක් දුකෝ මට්ටමේ පටන් අරගත්තත් මනුස්සකම තියෙනවා. ඒ මනුස්සකම ඕන වෙලාවක ප්‍රතිපදාවක් හරහා ඒ නිසා කැමැති නම් අදතයි. ඒ මනුස්ස අකමැති නම් බුදුන් පානුමත් වෙනසක් වෙන්නේ. ඔය සදාචාරවාදී කොච්චර කෑ ගැහුවත් හැදෙන එක හැදෙනවා. ඒකට ප්‍රධාන දේ තමයි කුසල ඡන්දය. අනේ බුදුහාමුදුරන්ගේ වැඩේ යාර කුසල ඡන්දයක් ඇති වෙන විදිහට හැසිරෙනවා. ශිෂ්‍යයන් ගෝල පාලයන් කියනවා කාකට කුසල ඡන්දයක් ඇති විදිහට හැසිරියා. ඒක මිනිස්සු එයි. ඒක නිසා මේ අත්භාව ප්‍රතිලාභ කියන වචනේ පොට්ටපාද විස්තර කරනකොට දරුවචාන්සේ කිව්ව ඕකනම් ආත්ම භාවය සංඥා වෙනයි ආත්ම භාවය වෙනයි කියලා. දැන් සරුවචාන්සේ පොට්ටපාදික වචනේම අරගෙන ඕලාරි කත්ත භාව ප්‍රතිලාභේ වර්ණන කරනවා. මනෝමය ආත්ම භාවයේ වර්ණන කරනවා. අරූපී ආත්ම භාවයේ වර්ණනගලා ඒ එක එකක් වර්ණගන්නේ අලගිය මූලකේ විස්තර හොයන්නේ වතුරු ගහන්නේ විසිසුර වශයෙන් බලන්නේ සාක්කුව එදා ගන්න නෙවෙයි කරුණක තියලා වඳින්න නෙවෙයි ප්‍රතික්ෂේප කිරීමට. ඉතින් අපි පසුගිය දේශනාවලදී මේ ඕලාරික ආත්ම භාවය පිළිබඳව පැයක විතර වගේ සාකච්ඡා කරා ධර්ම දේශනාවේදී මනෝමය ආත්ම භාවය පිළිබඳව සාකච්ඡා කරා භාවමේ ධර්ම දේශනාව වශයෙන් ඒ දෙකට විතරක් පොඩි අවධානයක් කෙරුවොත් ඕලාරික ආත්ම භාවයේ ප්‍රතිලාභේ දැනගත්තට පස්සේ ඕලාරිකෝකෝ අහම් පුට්ටපාද අත්බව පැටලාභාස පහානාය ධම්මං දේශේ මම මේ ඔලට හොඳට වරණගෙන ඕලාරික ආත්මභාවය පැටලාභය කියන්නේ මොකද්ද කියලා ඒක ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරනවා යථාපටිපන්නසකෝ සංකලේශිකා ධම්මා පහියසන්ති පහිසන්ති මේ ඕලාරික ආත්මභාවය පැටලාභේ මේකයයි කියලා ඒකේ අලගිය මුලකේ විස්තර සහිතව අංග ප්‍රත්‍යංග සහිතව මුලැමැදාග සහිතව දැක්කනම් එයාට ඒ පිළිපතෝ චිවිනිසා කෙලස් ධර්ම පහණ වෙනවා. ඕදානියා ධර්මා අභිවඩ්ඩිසන්ති. සුදු පාට ධර්ම ටික හොඳ ධර්ම ටික වැඩෙනවා. මේ මේ මේ ඕලාරික ආත්මභාවපත්ලාභේ මෙසේ මෙසේ කියලා ඇති තත්ත්වසත්ත දන්න නිසා පඤ්ඤා පාරිපූර්ණි වේපුල්ලත්තංච ditthiyev dhamme sayan abhinsa sayan abhinnya satchikattva virisite. එයාට ප්‍රඥාව වැඩිවීමක් වෙනවා අනේ මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයට මේ මගේ එකට වැඩි නම්බුවක් දීලා අල්ලපු ගෙදර මනසට අඩු නම්බුවක් දීලා අනේ මේ ප්‍රඥාව කියලා අපි මෙතෙක් කල මොකද්ද කෙරුවේ ඒ වෙනුවට මේ ඕලාරික ආත්ම භාවල තියෙන අපේ සමාන ගති වැඩි විෂම ගති අඩුයි මේ විෂම ගති පුංචි ටිකට තමයි අපිව ಜಾති ભેද ආගම් ભેද නිකාය ભેද ආදාන ගැටේ බුදුජානනාංශي ඔක්කොම සමතලේ දාලා කියනවා ඒක දැක්කට පස්සේ Tamanට ප්‍රඥාව කියන එක තේරෙනවා අපේ අම්මලා තාත්තලා කොච්චරක් අපිට જાතියක් જાති වශයෙන් නිකාය කුල වශයෙන් උසස් පහත් වශයෙන් සලකලා තමන්ගේ දරුවා උස්කල සැලකීමේ අහිංසක කරුණාවන්ත අදහසින් මෙන්නදී අපිට කොච්චර දේවල් කවලා පොලා තියෙනවා සංස්කෘතියක් කියලා. බුදුහාමරක ප්‍රතික්ෂේප කරන්නේ උන්වහන්සේ පෙන්වන මේ සංස්කෘතිය වශයෙන් අම්මලා තාත්තලා අපිට ගුරුවරු අපිට දීපු දේ අද විද්‍යාවෙන් පෙන්නලා දෙන්න 100ට දශම බිඳුවයි බිඳුවයි දෙකක වෙනසක් විතරයි තියෙන්නේ RNA DNA පරීක්ෂණයක් කරුවොත් මිනිස්සු දෙන්නෙක් අතර 99.98ක් සමානයි. දශම බිඳුව බිඳුවයි දෙකක් වෙනස් වෙනවා. ඒකෙන් තමයි මේ අපි මෙහා දක්ෂයි, මෙහා දක්ෂයි, මෙහා කළු, මෙහා සුදු, මෙහා බටහිර, මෙහා ආශ්‍යාකරය කියලා කියන්නේ. ඒක තවදුරටත් ගෙනිච්චොත් මිනිස්සෙක් සහ බැක්ටීරියාවක් අතර ගත්තා 104කට වැඩි වෙනසක්. ප්‍රාණී සජීවී හැම දිනක අතරම 95ට වැඩි ප්‍රමාණයක් සමානයි. RNA DNA වලට. ඒ වුණාට අපි එකිනෙකාට තෝ තෝ වරපල කියාගෙන මේ කරන රණ්ඩු සරුවලේ මොකටද හේතුව? අපිට මේ ඉපදිච්ච දවසේ අද දක්වා අපේ අසල්වැසියන් දෙමව්පියෝ නැදෑයෝ පව කෝපු පොයමන. සංස්කෘතිය කියලා දීපු කුණු කන්දලේ බුදුහාමුදුරුවෝ තනි පුද්ගලයෙක් වශයෙන් ඉඳන් කියනවා ඔබ උඹේ ආත්ම භාවයේ ප්‍රතිලාභය. ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය උඹට බලපාන. බයලා බලපන් මේකේ තියෙන සමානකම. මිනිස්සු ඔක්කොටම තියෙන එකම දෝෂේ තණ්හා. මේ මිනිස්සු ඔක්කොම එකම නරාවලේ විඳවන්නේ. ඒක විඳවන එකයි මේක විඳවන එකේ වෙනසකුත් නැහැ. ඒකෙදි කොච්චර වෙනස්කම් අපි වෙනවද? කොහෙද නිවනක්? කොහෙද මනුස්සකම අමතක කරාට පස්සේ උන්දලාගේ හැදිච්ච ගතියක්, ශිෂ්ට ගතියක්, මහත්ම ගතියක් manussකමේ තියෙන මේ සේරම ඒක අයින් කරාට පස්සේ බෑ. ඒක අයින් කරන්න මේ දශම බිඳුවයි දෙකක තියෙන පුංචි ඕලා මේ ආගන්තුක උපක්ලේශ ටික. ඒ උපක්ලේශ ටිකත් ඊට ඇතුලේ තියෙන මේ ප්‍රභාසර හිත. එහෙම නැත්නම් දඹරත්තරක් වගේ තියෙන manussකම දකින්නවනම් අර පිටලිල්ලේ තියෙන කුණු ටික. මුකිච්චර ගණන් ගන්න දෙයක් ඒක නිසා ඔබ දන්නවනම් ඕලාරික ආත්ම භාවයේ හරස්කඩ දන්නවනම් ওই පිට තියෙන දශම බිඳුවයි දෙකක් වෙලා තියෙන නැත්තම් ඊටාම තුච්ච ශුන්‍ය අනාත්ම මේ කුණු කට්ටේට ඇයි මේ බදාගෙන මිනිස්සු මිනිස්සුතර කතා ගන්න කියලා ඒක ප්‍රහාණය පිණිස වැඩ කරනකොටම ප්‍රඥාව පරිපූර්ණ භාවයට යනවා විපුල භාවයට යනවා අතුච වීදී වැඩෙන්න පටන් අර ගන්නවා ditthiyo dhamme sayang abhinya satchikatta virissati අපිට තේරෙන්න පටන් ගන්න අඩුවානේ ඔබ බෞද්ධයෙක් නෙමෙයි භාවනාකාරකෙ මිනිස්සෙක් වෙනවා දැන් මිනිස්සෙක් වෙනවා කිසි කෙනෙකුට කිසි විදියකට ගහන්න බයින්න යන්න එපා දොස් කියන්න යන්න එපා දොස් කියන එක අපේ දුර්ලකම දොස් කිව්වොත් ඒක ඔබේ දෝෂයක් බව මතක තියාගන්න සමාව කරන ෂේප් එක. ඒ බව දැනගන්න අපිට ඕලාරික ආත්ම භාවය පිළිගන්න ඕනේ. ඕලාරික ආත්ම භාවය කියන එක පෙන්වන්නේ <coughs> චාතු මහ භූතිකෝ කබලිකාර ආහාර බක්කෝ. සපල කන කෑම කන හතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක් තමයි ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය කියලා කියන්නේ අපි මේ කියන පංචස්කන්ධේ රූපස්කන්ධය. ඉතින් බුදුරජාණන් කියනවා හොඳට පටල වාඩි වෙලා. සීලෙකුත් ගන්න හිතක් පිසු ගන්න හිතත් අලු කරන කැලේකට ගිහිල්ලා සුදු ඇඳගත්ත පිළිතුරු පිසහක් අතට වාඩි වෙලා ඉඳගෙන තමන්ගේ ආත්ම භාවයට හිත දාන්න. මම දැන් මෙතන ඉන්නවා. ඒකේ නාම කොට තමයි ඉන්නවා කියන එක. වෙමි. රූප කොට තමයි මේ හුඹහක් වගේ දෙන shape එක. එතන සර්වචන්සේ වාඩි වෙච්ච අන්තින පිරමීඩයක හැඩයක් වගේ. ඕක තමයි රූපේ. ආහනේකට හිත දාලා මම වෙමි. මම මෙතන ඉන්නවා මැරිලා නැහැ. නිින්ද කියලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. දන්නවනම් ඔය මට්ටමට ගියාට පස්සේ දෙන්නේ කි අත්දැකීමේ සත්‍ය පහක වෙනසක්. කොයි කෙනා මම දැන් මෙතෙන් ආවත් ඔක්කොම අතර තියෙන සමහිත. ඔක්කොම අතර තියෙන සමාද්දැකීම කොච්චර සමද කියනවනම් ඒක ප්‍රකාශ කරන්න වචන මොනම භාෂාවකවත් යම් කිසි කෙනෙකුගේ ඕලාරික ආත්ම භාවයට ප්‍රතිලාභයට ආත්ම භාවයට හිත දාලා ඔය බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන වචන ටික ගත්තාම ඕලාරික ආත්මයට හිත දාලා මම දැන් මෙතන ඉන්නවා කියන හිත දාලා ඒක වර්ණ ගන්න බලන්න උද්දටම කරරක් දාගෙන සහෝදරයෙක්ගේ මිත්‍රයෙක්ගෙන් එක කතා කරවන්න මචං උඹ කොහොමද මම දැන් මෙතෙන් දාපම අදහස කියලා එයාට කියන තේනෙත් මට කියන තේන එක. ඥානියකින් අහන්න උඹට ඥානකමක් පේනවද කියලා මම දැන් මෙතන ඉන්නකොට. පිරිමියකින් අහන්න පිරිමිකමක් තියනවද කියලා. ආමතු කෙනෙක් ගන්න මහානකමක් ඕකේ තියනවද කියලා, තම්බියකින් අහන්න අබෞද්ධකමක් තියනවද කියලා මොකක්වත් නැහැ. ඒ ආත්ම භාවයේ ප්‍රතිලාභය දැම්මට පස්සේ බුදුජානක කියන දැන් ඔබට මෙතන ගත්තානේ. දැන් ඕක හතරකට බෙදපන්. හතරකට බෙදෙන්න පුළුවන්. ඕක තියෙන පට වියාකෝ තේජෝ වාය. ඔය එක්කෙනෙක් එක වෙලාවක නටනවා. තේජෝ ධාතු නටනවනම් රස්නීය ගතිය ඔබට දැනේ. ආපෝ ධාතු නටනවට වැగిරෙන ගතිය දැනේ. වායෝ ධාතු නටනවනම් කම්පන චංචල දැනේ. පඨවි ධාතු නටනනම් බර ගතිය තද ගතිය දැනේ. ඔය හතර දෙනා එක්කෙනෙක් ප්‍රධාන වෙනවා නළුවන්ගේ හතර දෙනා විතරයි වේදිකාවේ ඉන්නේ. ඒ ඉස්සර වෙච්ච එක නා බලපන්. බලනකොට අර හතර දෙනාගේ නියෝජනය ඉස්සර වෙච්ච එක නායෙන් පේනවා. අද ලංකාවේ නියෝජනය ජනාධිපතිගෙන් පෙන්නනවා. සභාවක නියෝජනය සභාපතිගෙන් පෙන්නනවා වගේ ඒකන මුදන වෙන එක නාගේ නියෝජනය පේනවා. ඒක දිහා 100 200ක් අවධානය යොමු කරලා අප්‍රමාදව සත්‍යවත් වෙනවා. එළඹ සිටි සිහියේ අක්විති රජුරංග මිනි කොණ්ඩලේ රත්තරන් වටුනේ තියෙන මිනි කොණ්ඩල වාගේ ඒ වෙලාවේ මතුවෙච්ච ධාතු කොටස දිහා බලන හිටියොත් මොන තමන්ට පේන්න පටන් ගන්නවා මේ ඕලාරික ආත්මභාව ප්‍රතිලාභේ අන්තිම අඩියට පුංචිම කොටසට ශුද්ධ කොටසට අනුමාත්‍ර කොටසට කඩනකොට ධාතු ගුණයක් තමයි තියෙන්නේ. මේ ධාතු ගුණේ දිහා බලනකොට මේ ධාතු භාව ධාතු ස්වභාව ධාතු ගති ධාතු මේ හතරේ කිසිම ඥාන පිළිවෙලක් නැහැ. කිසිම හරි වැරදිකමක් නැහැ. කිසිම සාධාරණ සාධනකමක් නැහැ. මේකේ තියෙන සමගතිය. ඒක නිසා ධාතු දකින්නකොටම ධාතු වලට හිත යනකොටම මේ මම මේ මම නොවේ කියන සීමාව කඩලා ඒක මහා පුදුමාකාර බිම්බෝම්බයක්. ධාතු මනසිකාරට යනකොටම ඇස් දෙක වහගෙන ඉස්සලා පේනවනේ හුඹහක් වගේ පිරමීඩයක් වගේ චෛත්‍යයක් වගේ ආනෝ බලනකොට මේ ධාතු ගුණ වලට යන්න බලන්න මේ පොදිය ලියනවා. මේ බැලුම නැති වෙලා යනවා. මේ ඇතුළත වාති පිටත වාති කියලා වෙනසක් නැහැ. චංචන කම්පන ගති. උණුසුම් සිසිල් ගති. වැగిරෙන ගති, පිටු කරන ගති මිසක්කා මගේ චංචල ගතිය, මගේ පිටු කරන ගතිය, මගේ උණුසුම් ගතිය කියන්නේ නැතු මම කියන මගේ දකුණු කකුල උණුසුම්. දකුණු කන උණුසුම්. ආපුවේ දකුණු පැත්ත චංචලයි. නාසිකාග්‍රේ වටේ ඕන්න ඉදිකට දුවනා වගේ තේරෙනවා. මූණට වෙස්මුණක් දැම්මා වගේ තේරෙනවා. ඔම්බ බල්ලි දෙබරයක් බැඳා වගේ මීමැසි කුඩියක් බැඳා වගේ දැනෙනවා කියලා අපි මේ මේ සර්වබහුම විශ්ව විශ්ව විශ්වයට සාධාරණ ධාතු කොටස් දකුණු කකුල වම් කකුල කියලා නම් දාන. ඕක තමයි ආමනකම කියලා කියන්නේ. කියනවා ඒතර කමඨාන් සුද්ධ කරන ඔබේ දකුණු කකුල පැත්තට දාලා උණුසුම් බව බලපාන. වම් පපුව දකුණු පපුව කියන දු චලනය බලපං චලන ගතිය බලපං චලන ස්වභාව බලපං නාසිකාග්‍රේ වටේට ඉදිකට දුවනකොට මේ චංචල ගතිය බලපං නහය පැත්තක දාපං මූණට වෙස් මූණ දැම්ම වගේ දැක්කහම මේ තද වෙන ගතිය දැකපං මූණ දින කමතක් කරපං දේශි නැහැ ඇස්සිස්මස්ලි දන් දෙන්න ඕනේ ඒක ධාතු වශයෙන් දකින්න භාව වශයෙන් දකින්න ගති වශයෙන් දකින්න ස්වභාව වශයෙන් දකින්න ඉතින් මේ ආත්මේ ආශාව තියෙන කෙනා ශරීර ආසාව තියෙන කෙනා එයාට දකුණු කකුල රත් වෙනවා කියනකම් කමඨාන සුද්ධ වෙන්නේ නැහැ. ගුරුර කියන රත් වීම බලපං ඔය ධාතු ගතිය දකුණු කකුල කියන එක නොකිය නිකන් හිටපන්. භාෂා විලාසේ සංවේදනයේ බුදුහාමුදුර අපි හදන හැටි මේ කිල කෝටි ගණක් වරද්දාගත්ත හිතක් මේ. අම්මලා දාස්ලා අපිට බෝබු පච ගුරුර අපිට උගන්වපු බොරු සංස්කෘතිය කියලා මේ අල්ලගත්ත දේ උසාවියට ඒක එතන තියපන් දැන් අපි ඉන්නේ වෙන තැනක. අපි යන්නේ ප්‍රතිපදාවට බබාගේ භාෂාවත් ඇරපන්. ඇඩීටි පිළිතර කතා කරපන්. තා තුලින් කතා කරපන්. මට උණුසුම් ගතිය වැටේනවා. මට තද ගතිය වැටේනවා. මට මෙලෙක් ගතිය වැටේනවා. කියනකොට ශරීරාංග ප්‍රතාහන කරන්නේ නැතුව දහසු ලක්ෂණික කරන්න ගිය ගමන් ඒ මනුස්සයාගේ කතා ස්වරූපයේ හැසිරීමේ sannivedanaya පුදුමාකාර වෙනසක් වෙන්න පටන් එහෙම කරන ගියාට පස්සේ ඇතුළත වෙනස වෙනසක් නැතුව ධාතු දිහා බලාන ඉඳලා මේකට බය වෙන්නේ නැති වුණොත් ස්තබ්ද ගති ආතති ගති අසහන ගති දවිලි දවිලි එනවා හරියට එනවා මොකද මෙතෙක් කල් අල්ලා හිටපු පොදියේ තියෙන ආශාව නිසා පොදිය ලියනවා ඝනේ ලියනවා කෘත්‍ය ඝනේ ආරම්භන ඝනේ ලියන බණාට බිවසය සහලවනවා දාඩිය දානවා රැට නිින්ද නැතුව යනවා රැතිස්සේ හිත කම්මල වගේ වැඩ කරන පටන් ගන්නවා ඒ මොකද අර මෙතකල් ආසාවෙන් අල්ලගෙන හිටපු මේ පොදිය අපි ඉරටු මිටිය ඉලපතකේ නම දැම්මට පස්සේ ගැටගහතු ලණුව කැඩිච්චාම විනාශයක්. නාස්තියක් නම් ඉරටු තමයි එදත් තිබුණේ. අදත් තියෙන ඉරටු ඉරටු ටික ඉතුරු වෙනවා. හැබැයි ඉලපත නැති වෙනවා. ඉලපත කියන්නේ සම්මුතියක් විතරයි. ආයසරයක් කොට ලණුකින් ගැට ගහපුවම ඉරටු මිටියට ඉලපත කියලා කියනවා. බුදුහාමර කියනවා ඉරටු වලට අඩු කරපන්. මේකට කියනවා විභජ්‍යවාදී. ආන්නේ විදිහට මේ ධාතු දැක්කට පස්සේ එතන ඇති වෙන ප්‍රඥාව විපුල භාවයේ විපුල භාවය ඒ වගේම තමන් විසින්ම අභිඥාවෙන් දැනගන්න මිසක බුදුහාමුදුරුවෝ සරණ චුණයි කියලා ඒ මනුස්සට වැඩක් නැහැ මොනව කරන්නේ බුදුහාමුදුරුවෝ මොනව කරන්නේ තමන් දකින්න බුදුහාමුදුරුවෝ ඈතකින් ලබන කියනවා තමන් ඒක දැක්කනම් කාට හරි පුළුවන් ද මෙහෙම දැකපු මනුස්සයාගේ මේ මතකය මැරුවත් අතාරින්න ඊගාව ආත්මටත් යනවා බුදියන්දල නැගිනකොටත් ওই දැනුම එහෙම්ම තියෙනවා. ක්ලාන්ත වුණත් නැගිනකොට තියෙනවා. ඒක හරියට ජීවිතේ හැබෑ වෙනසක් ඇති කරනවා. ඒකල සරුවචාන්ස කියනවා මේ රූපී ඕලාරික මේ ආත්ම භාවය දිහා බලලා විනිවිද ගියොත් අල්ලන දෙයක් නැහැ. බලාකුලක් අතට දීලා කුලියක් ගේන්න හදනවාගේ අතට අහු වෙන දෙයක් නැහැ. හුලං අල්ලන්න හැදුවා. දැලකින් හුලං බඳන්න ගියාගේ ඒ ධාතු ගුණ වලට ගිහිල්ලා අතුරුතු පිට වෙනස් වුණාට පස්සේ වෙනවා ලෝකයක් ධාතු කියලා. නැත්නම් ලෝකයක් ශක්තිය තියෙනවා. ලෝකයක් බල තියෙනවා. මේක මේ කොටසක් මම කියාගත්තට පස්සේ තමයි ආත තියෙන්නේ. මේක විශ්ව ශක්තියක් තියෙන කියලා කිව්වට පස්සේ විශ්ව ශක්තිය ස්වභාවයෙන්ම සෝ වෙනසුලු. විශ්ව ශක්තිය ස්වභාවයෙන් සමතුලිත වෙනසුලු. විශ්ව ශක්තිය ස්වභාවයෙන් සංකීර්ණ නැහැ. මේ මගේ කකුල, මගේ නහය, මගේ කට, මගේ බඩ කියපු ගමන් අනිවාර්ය මේ පුද්ගලයාට මම නොවෙන එකෙන් මම වෙන් කර තබා ගැනීම බ්‍රහ්ම වැඩකට ඔළුව දාන්න වෙනවා. විසඳන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. ඉසුද්දන්ත කියනවා දැන් ඔබට පේරව නේද? ඕලාරිකාත්ම භාවය හරියට තේරුම් ගත්තොත් ඒක ඔබ රකින්න දෙයක් නෑ ධාතුන් කියලා කියන්නේ න්‍යාය ධර්මයක්. උණුසුම් බවසින් තියෙන ඔබ බුදු නුදු ලෝක බුදුන නැත. ඔබ භාවනා කරන්නේ නැතත් තියෙනවා. ඔබ මොකද මේකට කොතරම් බාර ගන්න. උණුසුම සිසිත කරන්න ඔබට බෑ. උණුසුම සිසිත දෙන්න කාටවත් අදාගෙන වැඩ කරන්නේ. චංචල ගතිය චංචල ගතිය. මම බදංගලවට ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔබට යන්න අරපන්. සුභාට යන්න අරබයි ඒකට උන ඕලාරික ආත්ම භාවයේ තුනී කරලා අතහැරලා ඔය යන්න අරින්දික තියෙනවා. ඒකට විශාල ශ්‍රද්ධාවක් ඕන, විශාල සීලයක් ඕන, විශාල ආත්ම ශක්තියක් ඕන, විශාල වීර්යයක් ඕන, විශාල සතියක් ඕනේ අත්තරදි ටොංගාරක්. ලක්ෂ ගාණක් අත්තරදි කළ තමයි තේරුම් ගන්නේ. මේක හරියට දන්න මනුස්සයා ඔන්න යන්නයි. එයා දන්නවනේ මේක වැඩ කරන්නේ චිත්ත නියාමයේ හැටියට, 10 ඉස්තු නියාමයේ හැටියට කම්මනියාමේ හැටියට මම මේ මම මේක හදනවා මම අල්ලපු ගෙදර මනුස්සයත් හදනවා දරුවොත් හදනවා ගස්කොළමුත් හදනවා කියලා පටන් අරගත්තාම වෙන්නේ බලා ගන්න බැරි බර කොන්තරත්තක් උඩට ගන්න. ඒක කෙරුවට කමක් නැහැ මේක මේ හදන්න පුළුවන් වට නෙවෙයි. ඉතින් මට හිතනකොට මම කරනවා. කොහොම හරියන්නේ හරි ගියාමයි. වරදින්නේ වරදිච්චාවයි කියලා. ජය පරාජය දෙකම සාධාරණ කරන ඒවට කියන්නේ විනෝදාංශ කියලා. සෙල්ලම් කියලා. ක්‍රීඩා කියලා කියන්නේ. නිසා මුළු ජීවිතේම ක්‍රීඩාවක් වෙනවා. සෙල්ලමක් වෙනවා, ටෙලි ඩ්‍රාමා එකක් වෙනවා, නාටකමක් වෙනවා. මේ ධාතු පැත්තෙන් බලනවා. ඒකට කියන ඕලාරික ආත්මවා ප්‍රතිරාය. ඊට පස්සේ මේක ධාතු අයින් කරන අයින් කරන ගියාම ධාතු අතරමැද තියෙන නෑ ධාතු අයින් කරන අයින් කරන යනකොට යනකොට යාට ආමිෂ නොවන නිර්ආමිෂ පැත්තක් පේන්න පටන් ගන්නවා. ඝර්ෂණේ නැති තැනකට හිත වැටෙන්න පටන් ගන්නවා. කැලයක් අස්සේ අඳුරු අස්සේ ලඳු කැලාවක වැස්සේ කරවලේ උලල කඩ කඩ රිංගගෙන බඩ ගන්න කිය මිනිස්සයාට කෙලින් යන්න පුළුවන් බෙලෙලියක් හම්බ වෙනවා. ඒකට යා ආපු කොහොල කටකෝල දන්නවනම් යාට තේරෙනවා දැන් යන්තම් අර දරත ගති කාමේශා කාම සංඥා නැහැ. දැන් හිත ටිකකට ඒක අරමුණක ඉන්න පුළුවන්. ඒ අරමුණ තඹපු පිපිඤ්ඤ කැලක් වගේ හොඳටම තුනී වෙලා. හැඩේ තිබුණට අල්ලපුවම චුරුපයි. ආනපානෙ තුනී වෙලා තුනී වෙලා තියෙනව නැහැ කියන්න මනුස්සකම පෙන්වන්නට අරමුණු කියන්න විතරයි ආනපානෙ තියෙන්නේ. තාම සියුම් වෙනකොට මේක සමත ක්‍රමයට කියනවා ධානාංග ලං වෙනවා නීවරණ ප්‍රහාණය වෙනවා කියන. විපස්සනා ක්‍රමයට කියනවා මේ උපචාර සමාධියක්, ක්ෂණ මාත්‍ර සමාධියක්. ඒක හරිය සමතුලිතයි. මේ ලෝකේ වගේම සමතුලිතයි. එතෙන් ගියාට පස්සේ ආග ඒ මනෝමය ආත්ම භාවය කියන එක තේරුම් ගන්නවා. ඒකට කියනවා ධාන ලෝකය කියලා. එහෙම නැත්නම් සමත නැත්නම් සමාධි ලෝකයක් කියලා. මේකේ මට්ටම් රාශියක් තියෙනවා. ඒ සමහර ඒවා පිටු කරන්න පුළුවන්, සමහර ඒවා පිටු කරන්න බෑ. පිටු කරන්න පුළුවන් හරිය සමත භාවනා කියනවා. පිටු කරන්න බැරි හරිය විපස්සනා භාවනා කියනවා. යාට තේරෙනවා ආමිෂයෙන් අයින් වෙච්චාම, ඉන්ද්‍රිය ප්‍රතිපදකමෙන් අයින් වෙච්චාම වෙනම සමතුලිත භාවයක්. ඒක සමහර විටක කාන්දා ශක්තියක් තියෙනවා. ඒකට ගිය කෙනා ඒකට ඇලෙන බැඳෙන ගතියක් තියෙනවා. ඒක හරියට කුඩු ගැහුවා වගේ. සූස්තිය කියලා තියෙන්නේ. එහෙම නැත්නම් ට්‍රිප් එකක් කියලා කියන්නේ. උඩු ගාවට පස්සේ ට්‍රිප් එකක් කරනවා ඕනේ ගාණක් දීලා එක් ගන්න ඒක. අම්මගේ තාත්තගේ මාළයක් කුරුකුලා හරි කමන්නේ කුඩු ගන්න ඒක. ඒ වගේ සමතෙත් තියෙනවා. හැබැයි ඉතින් එහෙමම වෙන්න ඕනේ. ආ දන්නවනම් මේ තියෙන දරතේ අයින් කරන්න සමතය අවශ්‍යයි කියලා. පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය දැනගන්න. ඒක නිසා දරුවචනාංශේ ඒ ඒ ලෝකේ වර්ණනනවා. රූපී නෑ මේ මනෝමය අත්භව ප්‍රතිලාභයේ වශයෙන් මනෝමය අත්භව ප්‍රතිලාභ කියන්නේ රූපී මනෝමය සබ්බංග පච්ඡංග පච්ඡංග අභි අහිනේන්ද්‍රියෝ ඒකත් රූපේ හේවණල්ලම තමයි. අර රූපේ හේවණල්ල තියෙන හැබැයි මනස තමයි ගොඩක් මනෝමය තමයි වැඩ යන්නේ. සබ්බංග පච්ඡංග අහිනේන්ද්‍රය මේ ශරීරයේ ඔක්කොගම ඉඳුරංගේ ඔක්කොම හේවණල්ල එකේ තියෙනවා. ජීන භාවයක් නැහැ. ආන ඒකට අපි කියනවා ධ්‍යාන ලෝකය කියලා. බුදුහාරමේ ධ්‍යාන ලෝකේ වර්ණාගන්නේ මම ධ්‍යාන ලැබුවා කියලා ආඩම්බර වෙන්න නෙවෙයි. ලාභයට ධ්‍යාන විකුණන්නත් නෙවෙයි. ඉන්දියානේ ප්‍රහාණය පිළිසයි. බුදුන්සේ සඳහන් කළා තියෙනවා මනෝමයසකෝ අහං පොට්ටපාද අත්බව පටිලාබස පහානාය ධම්මං දේශී. මේ ලැබූ ධානය ප්‍රහාණය පිළිසයි මම බණ කියන්නේ. මේ ධානය ලබන්නේ මොකද ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ ප්‍රහාණය වෙච්ච මේ ධාන ලෝකේ ගන්න. ඊට පස්සේ ධාන ලෝකේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්න ධාන ලෝකේ අත්දකින්න. ඒ සමතය ඒ සමතුලිත භාවය ඒ ඒකෝදි භාවය ඒ ඒකාග්‍ර භාවය අත්දකින්න ඕනේ. අත්දකින්න නැතුව අද ඕන තරම් මේ පුස්තකාලක නම් පොත් ලියලා තියෙනවා. අර පොතේ තියෙනවා මේ පොතේ තියෙනවා පොත් පෙරලා ලියලා. බණුර නිවන් දැක ගන්නවත් වැඩිය බුදුහාමරට වැඩිය කරුණු ලියනවා. අම්මෝ පච. කිසිම අත්දැකීමක් නැහැ. ඒක නිකන් ණයට හරක් බලනවා වගේ වැඩක්. ණයට හරක් බලන මිනිහට ගොපල්ලට පස්කෝ රසය ලැබෙන්නේ උඩ බත් ටිකක් විතරයි හම්බෙන්නේ. ගොස ගොප පස්කෝ රසය ලැබෙන්නේ හරක් අයිති කාර්යය. ඒ වගේ තමයි ධ්‍යාන ලැබපු කෙනා දන්නවා ඒකේ වටිනාකම. හැබැයි දන්නවා බුදුහාමර මේක පෙන්වන්නේ අර නන්ද කුමාරයාට දිව්‍යාංගනාව පෙන්වනවා. ජනපල කල්යانيත් එක බලනකොට දිව්‍යාංගනාව කවුද? ඒකට බුදුහාමර දිව්‍යාංගනාව පෙන්ලා බුදු කෙනෙක් හිතන්නේ නැති විදිහට කියනවා නන්ද බලපන් උ දිව්‍යාංගන දිව්‍යාංගන කකුල් දියා වරවි කකුල් වගේ. ආලා හිතෙන්නේ නැද්ද කියලා. කවදාකවත් හිතන්නේ බුදු කෙනෙක් මේ කාමෙන් තෙච්චිච්ච මේ කුමාරයෙකුට දිව්‍යාංගනාගේ කකුල් පෙන්ලා වර්ණනා කරයි. මොකටද ඒ? කකුල් වල පේන්නේ නැති හරිය පෙන්වන්න නෙවෙයි පෙන්වන්නේ කකුල පාදේ. උඹට එන උදාහරණය හිතාගනින් උඹ. උඹට ඕනේ නම් මෙහෙම එකක් ධ්‍යාන ලැබපන්. ඊට පස්සේ අහනකොට නන්ද ආමඳුරන්ගේ මොකද අහන ආනන්දමේ ජනපද කල්යය. අනී අර හේනේ පිච්චිලා හිටපු පුලුට්ටු ඇඳිරි වගේ කියන ජනපද. ඒතකොට ජනපද කල්යයනේ අයි වීම සිද්ධ වෙලා ඉවරයි. හැබැයි දිව දික් කරගෙන තියෙන කෙල හැලෙනවා. ධානයක් ලබා ගන්න මොකද අර පරිවි කකුල් දෙක වගේ තියෙන සුලංගනාවියක්. ඉතින් ගස් මුල ඉඳගෙන රෑ තිස්සේ අනිකටේ බුදියද්දී මෙයා තන්නේ කර භාවනා කරන පොඩි හමුතු ළඟින් ගාන අහනවලු මොකද හම්බුණාද ධානයක්. සුලංගනාවියක් ගන්න පුළුවන්ද? මේ ආඳුරන්ට කටුකොලෙන් තලනවා වගේ හැම එකම සුළු සුළු කරනවා දැන් ගැට ගහගෙන භාවනාව. රෑ ඔළුව උඩ පිදුරු තියාගෙන පිදුරු දරනු ඇල්වතුරක් කරන ඇඟයි වතුරක් කරන දැල්ලා නිින්ද යන්න තියෙන භාවනාව කරනවා. මොකද මේ රූපී ආත්ම භාවය අයින් කරලා මනෝමය ආත්ම භාවයට තියෙන ආසාවට. බුදුහාමුදුරුවෝ පැත් ඇහිලා බලන්නේ ඔබ කාපංකෝ කාලා කාලා කාලා කාලා අර පොඩි ආන්දරන් ඔසලුසුළු ලබලා ඔක්කොම උනාට පස්සේ මෙහාට තේරෙනවා යම් ආකාරයක ජනපද කල්යාණය පිළිබඳව විවරණ භාවය ඇති උනේ විරුද්ධ භාවය ඇති උනේ විරංජන භාවය ඇති උනේ ඒහා සමානව මේ ලබන්න තියෙන මනෝමය ආත්ම භාවය පිළිබඳව කල්පනා වෙනවා හාල් මල්ලට යගුල්ල ගැහුවා යකඩ මල්ලට ගුල්ල ගැහුවා නම් හාල් මල්ල නොබල විසිකර කියලා කතාවක් තියෙනවා නිසා ධ්‍යාන භාවනාවට ගිය කෙනාට තේරෙනවා බුදුහාමුදුරෝ කොච්චර අගය කළ ධ්‍යාන කතා කරත් ඒකේ තියෙන තුච්ච භාවය කතා කරන්නයි මේ පෙන්වන්නේ. ඒකේ තියෙන රික්ත භාවය පෙන්වන්නයි ධ්‍යාන කතා කරන්නේ. ඒකේ තියෙන අනත්ත් භාවය පෙන්වන්නයි බුදුහාමුදුරෝ මේකන කතා කරන්නේ. ඒක නිසා ඒ ධ්‍යාන නොලබපු කෙනා මෙව පිළිවඳ පොත් ලියනවා කට දෙපැත්තෙන් කියලා වැක්කෙන්නේ. ඇත්තටම සරුවච්චන් වහන්සේ සමානලාට බොහොම අගය කරලා පෙන්වනවා නන්දහාමුදුරන්ට ජනපද කල්යාණට වැඩි සුවංගනාවේ ලස්සනයි. අසභ්‍යයි. අසභ්‍ය වුණාට කෘත්‍ය සම්පාදනය කරනවා. ජනපද කල්යාණය පිළිබඳ උණු බැම්ම කඩනවා. ධානය පිළිබඳ ලැබසි වුණාට පස්සේ ධානය ලැබුණාට පස්සේ ඒකත් අයින් කරන්න වෙනවා කියලා දන්නවනම් ඒක නම් ධානය ලැබුවා කියලා සතුටු වෙන්නෙත් නැහැ. නොලැබුණා කියලා කනගාටු වෙන්නෙත් නැහැ. නමුත් බුදුහාමගේ ප්‍රතිපදාව මේකයි. මේ ප්‍රතිපත්ති දිගේ ඉදිරියට යන්න ඕනේ. කෙලෙස් තුනී කරන්න ඕනේ. බලවත් කෙලෙසක් තුනී කෙලෙසක් මාර්ග ප්‍රතිස්ථාපනය කිරීමෙන් හැර නිකම්ම නෙවෙයි. ඊට පස්සේ මේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභේ හුදු හසුරුවන වටේ ගෙනියන බුදුහාම මේක ප්‍රථම ඥාන 2 3 4 පළවෙනි එකේ විතක්ක ਵਿਚාර සහිතයි දෙවෙනි එකේ ප්‍රීතිය සහිතයි තුන්වෙනි එකේ සුඛය සහිතයි අන්තිම එකේ උපේක්ෂා සහිතයි කියලා එතක් ඒතක් බ්‍රාහ්මණ ආගමෙන් නොතිබිච්ච ප්‍රමාණයට ධ්‍යාන බෙදලා පූර්ණ සිතිය මාදිර ඉතිසල ඔක්කොම තිබුණා කිසිම වෙලාවක් ප්‍රස්ථාරගත වෙලා තිබුණේ නැහැ සිතියන් ගත වෙලා තිබුණා ලයිස්තු ගත වෙලා තිබුණා ලස්සන්ට ලස්සගත කරලා වෙනමම සම්පූර්ණ සිලබස් එකක් හදනවා ධ්‍යාන පිළිබඳව. හැබැයි මොකට ඉවේ? මම කියනවා මේ මනෝමය අසකෝ අහම් ප්‍රතිපාද අත්ත භාව පටිලාවස පහානය පහනාය ධම්මං දේශේ. ප්‍රහාණය පිණිසයි යථා පටිපන්නං කෝ සංකීලීසිකා ධම්මා පහිස්සanti. යම් විදිහකට මේ ධ්‍යානෙටපත් වුණා නම් එයාගේ නිවන ධර්ම ප්‍රතිස්ථාපනය වෙනවා. බෝධානියා ධම්මා අභිවෘත් අභිවෘත්තිසanti. විතක්ක ਵਿਚාර වේසුක ධර්ම වැඩෙනවා. ඒසර පඤ්ඤා පරිපූර්ණී එයාට අර කාමේශා කාම සංඥාවට තිබුණු ඒවල බෑන තිබුණු දේශපාලන ආසාව ඥාන ආර්ථික ඥාන සමාජික ඥාන ප්‍රතිස්ථාපනය වෙනවා. ඒක කොහොම කැඹිරිල්ලක් බව තේරෙනවා. ඒක මහලුවට දාන යමක් බව තේරෙනවා. ඒ නිසා ඒක අයින් අයින් කරනකොට ප්‍රඥා විපුල භාවයක් එනවා. අනේ මේ දේශපාලනඥයන්ට මේ සමාජ විද්‍යාඥයන්ට මේ ආර්ථික විද්‍යාඥයන්ට කවදානම් මේ මනෝමය ආත්ම භාවයක් පිළිබඳ අහන්න ලැබෙයිද? හිතන්න හම්බ වෙයිද? අත්දකින්න හම්බ වෙයිද? මොකද ඒ තරම් මේගොල්ලෝ ඒවා විශේෂඥ වෙච්ච නිසා මේ පැත්තට එන්නේවත් නැහැ. ඉතින් බුදුරජාණන්සේ එකක් පෙන්නලා පෙන්නවා මේක අතහැරියට පස්සේ ලැබෙන මනෝමය ආත්ම භාව කොච්චර විපුලද? කොච්චර දේවත්වයට කිට්ටුද? බ්‍රහ්මත්වයට කිට්ටුද? ආර්යත්වයට කිට්ටුද? තථාගතත්වයට කිට්ටුද? මිත්‍යෙන්වත් අඩිය දියා ගන්න බෑ. මොකද නිසාද? කාම ආශාව නිසා. කාම ගුණ නිසා. ඒක තණ්හාව කියලා කියනවා. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ බුදුහාමුදුරෝ මේක ප්‍රහාණය පිණිස අරූපී ආත්ම භාවයක් වර්ණනවා. මේ පොට්ටපාදක වචනය. දැන් අරූපී ආත්ම භාවය කියලා කියන්නේ මනෝමයෝ අරූපී. ඒක මනසින් හදාගත් එක. මේකට කියනවා අරූප ධානය කියලා. ඉතින් අරූප ධානය පිළිබඳව සමතයේ නිදර්ශන ගන්න නැතුව විපස්සනා වර්ණ ගන්න බෑ. ඒක මහසිසයිඩෝ ස්වාමීන් වහන්සේ සමතේ ණය ක්‍රමයේ අරගෙන තමයි විපස්සනාවේදී අරූප අධ්‍යක්ෂින් විස්තර කරන්නේ. දැන් අරූප ධානය සමතේ ගැන දන්න කට්ටිය දන්නවා අරූප සමත ප්‍රථම ධානය කියලා කියන්නේ ආකාසානංචාය. ආකාසානංචායතන විස්තර කරන අටුවාචාර්යන් වහන්සේලා පෙන්වන්නේ කසිනුග්ඝාටම අවකාශය කියලා කියන්නේ. අපි පඨවි කසනියක් අරගෙන ධාන අතර ලැබුවා නම් ඒ පටවි කසනිය ගත්ත තැන පටවිය නෑ කියලා හිතලා එතන තියෙන අවකාශය කියලා හිතලා කඨින නිමිත්ත උගුලලා එතන තියෙන අවකාශයේදී චෝදනවා. ඉන්න කටිනු ගාටම අවකාශය නැත්නම් පරිච්ඡින්න අවකාශය කියලා. ඉතින් මේක තමයි විද්‍යාවේ කියනවා හැම මැටර් එකටම ඇන්ටි මැටර් එකක් තියෙනවා. ද්‍රව්‍යයක් කියනවා ද්‍රව්‍යයේ හේවණල්ලක් තියෙනවා කියලා. භෞතික විද්‍යාවේ අයිසෙක් නිව්ටන්ට යනකොට ද්‍රව්‍ය විතරම විශේෂත්වය කරේ. අයින්ස්ටයින්ට යනකොට තිබුණ සුවිශේෂත්වය තමයි හැම ද්‍රව්‍යයකටම හේවණල්ලක් තියෙනවා. හේවණල්ල යන්ත්‍රෝපකරණ වලට අහු වෙන්නේ නැහැ. හේවණල්ල නැතුව ද්‍රව්‍යන පවතින්න බෑ. ඒක හරියට පිරිමියෙකුට ගෑණියක් අවශ්‍යයි වගේ. කාන්දමක උත්තර ද්‍රවයට දක්ෂිණ ද්‍රවයක් අවශ්‍යයි වගේ. විදුලියට දකුණු අග්‍රයට වම් අග්‍ර ධන අග්‍රයට ඍණ අග්‍රයක් අවශ්‍යයි වගේ උත්තර ද්‍රවය පවතින්න බෑ දක්ෂිණ ද්‍රවය නැතුව. ඒ නිසා ද්‍රව්‍ය තියෙනවා නම් ඒ ද්‍රව්‍ය සමබර වෙන්න අද්‍රව්‍ය තියෙන්න ඕනේ. අද්‍රව්‍ය ඉන්ජිය ගෝචර නැහැ. යන්ත්‍ර වලට අහු වෙන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. කාලයට දේශයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා ද්‍රව්‍ය පිළිබඳව සම්පූර්ණ විශේෂණය කරලා ද්‍රව්‍ය ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන ගියාම ලෙස්සල වැටෙන්නේ අබැග්ගිට වගේ වැටෙන්නේ අවකාශයට. ඉතින් ද්‍රව්‍ය ගැන පමණක්ම දන්න මේ අමන ලෝකයේ ද්‍රව්‍ය නැති වෙනකොට පේන්නේ පෝරකයට වැටෙනවා. අගාධයකට වැටෙනවා වගේ. නමුත් සර්වඥ ඔබ වැටිලා ආයෙ වරෙන්, ආයෙ වැටියන්, ආයෙ වරෙන්, ආයෙ වැටියන්, ආයෙ වරෙන් ඒතර පේනවා. මේ ආනපාන ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ඉවිච්චාම උඹට අල්ලගන්න බැරි තැනකට හිත යනවා. ඒක සංඥාවට අහු වෙන්නේ නැහැ, වේදනාවට අහු වෙන්නේ නැහැ, රූපයට අහු වෙන්නේ නැහැ, සකස් කරන්නත් බෑ. ඒකෙන් මම මම නෙවෙයි කියලා වෙනසකුත් නැහැ. හරි වැරදි වෙනසකුත් නැහැ. සැප දුක් කියලා වෙනසකුත් නැහැ. නමුත් මෙතන පුදුම බයක් තියෙනවා. මෙතෙන්ද ගිය ගමන් නිකන් නිකන් පෙකෙන වෙලා කපලා ගියා වගේ. හරුංගලේ නූල කඩලා ගියා වගේ. ඉතින් යෝගාචර ගැස් වෙනවා, බය වෙනවා, වම්මනේ දානවා, දාඩිය දානවා. ඉතින් මේ අවකාශය අවබෝධ කිරීමට ප්‍රතිපදාවෙන් ගිහිල්ලා අවකාශයට ගියත් යෝගාචරට පේන්නේ මේක අභ්‍යග්යක් වගේ නං. අඳෝනාවක් වගේ නං. ඇදගෙන වැටිලක් විදිහට නම් ඒ යෝගාචරයා සලුවකසා දාන බුදුහාමුදුරණත් බැන බැන දුවන්න ඉඩ තියෙනවා. දුවන විතරක් නෙවෙයි කට්ටරිකම් කරන්න ඉඩ තියෙනවා. චෙත්කවි කියන්නේ ඉඩ තියෙනවා. පිළිත් නූල් ගැට ගන්න ඉඩ තියෙනවා. බෝධි පූජා දෙන්න තියෙනවා. අනේ මේ භාවනා කරනකොට බුදුමාහාර තැනකට ගියා බය වුණා. මේ උන්නාම ලදන්නේ නැහැ. ඉන්ද්‍ර ඥාන ඇදන්නේ නැහැ. ඉඳගෙන හිටිය මොනවක්වත් කියන්න දන්නේ නැහැ. මේක නම් ශීසොපෙනික් දන්නේත් නැහැ. බයිපෝලා කියන්න දන්නේත් නැහැ. මානසික ආසන්නයක් දන්නේ නැහැ කියලා මේ අරූපී භාවයට තියෙන බය කියන්නේ රූපේ හේවනල්ලට තියෙන බයයි. ඇලෙක්සැන්ඩර් කුමාරයා ඉන්න කාලේ අස්වැක් හිටියා බුදුම ජවාතිකයි. හැබැයි මොකා පිට නැකත් බිම දාන. ඉතින් ඇලෙක්සැන්ඩර් කුමාරයාගේ දක්ෂකම උනේ මොකද්ද? කුමාර කාලෙම මෙයා අස්යා නටන දිහා බලපුවම දැක්කා ඒක ඒකගේ හොනල්ලට බයයි. ඒක නිසා එයා කිව්වා මම මේ අස්යා দমনය කරනවා. ඉතින් ලෝකෙන් බලා හිටියා වට කරගෙන යකෝ සාකි මේ හැම කෙනාම බිම දාලා පාගන අස්යා කොහොමද দমনය? මේ හරියට අස්යා අල්ලලා හැරියා ඉර තියෙන තියාකට එලෙව්වා පිටිපස්ස තියලා මේකයි ඉර දිහා බලාගෙන යන තාක්කල් හේවනල්ල පේන්නේ කවු ගානක් දිව්වා. මිනිස්සු ඔල්ලරසන් දෙන්න පටන් අරගත්ත යකෝ මේ අස්සයා බය වෙන්නේ නැහැ නේද? බිම දාන්නේ නැහැ මේ මනුස්සයා. මොකද එයා ඉර තියන දිහාට අස්සයා මෙහෙවෙවි. හේවනල්ල දැක්කේ නැහැ. ඉතින් අපි බය අපේ හේවනල්ලට. අපි මේ රූප අල්ලගෙන ඉඳලා මේ රූපේ නැත්තන හේවනල්ල තමයි මරණය කියන්නේ. බුදුම බයයි. අන්ධකාරයට බුදුම බයයි. තනි වෙන්න බුදුම බයයි. කැලේට බුදුම බයයි. විතරම සෙල්ෆෝන් එක අතේ තියෙන්න ඕනේ. ස්විච් එක ළඟ තියෙන දණ තියෙන්න ඕනේ. නැත්නම් ටෝච් එක තියෙන්න ඕනේ. ලයිට් ගියොත් අම්මා විනාශයි. මේ මවාගත්ත රූප ලෝකෙට කොච්චර ඇලිලා තියෙනවද කියනවනම් ඒකේ හැවණල්ලක් තියෙනවා. අරූපී ලෝකයක් තියෙනවා කියන එක අපිට බයක්, චකිතයක්, යකෙක්, භූතෙක් භූනියමක් විදිහට තමයි අපි ඉගෙන ගන්න තියෙන්නේ. මේක නෙවෙයි ප්‍රශ්නේ. අම්මලා තාත්තා අපි නොමග කරන්නේ අපි අපේ දරුවෝ කොහොම නොමගන්නේ? අපේ දරුවන්ට මොනවද මේ උගන්වන්නේ? මේ ඩීසෙන් සියල්ල රත්තරන් කියලා. රත්තරන් කුට්ටි ළඟ තියාගෙන හිටපන්. නමුත් ඌ දැනගන්නවද මේ හැම රත්තරන් කුට්ටියකම සාපේක්ෂ අවකාශයක් තියෙනවා කියලා. රිදී වල සාපේක්ෂ අවකාශයක් තියෙනවා කියලා. තඹ පිටර වල අවකාශයක් තියෙනවා කියලා. මේ මේ ආස්තික ප්‍රඥප්තිය උච්චාම නාස්තිකයට වැටෙනවයි කියලා. කද්දාකත් එක එකක් වුණ කරලා. එක එකක් වුණ කරලා සහ ගහනවා. අහ ගහනවා මේ මේ මේ කරන ක්‍රමයට මේ දරුවන්ට මේ දේශපාලන අභිමතාර්ථ ආර්ථික අභිමතාර්ථ සමාජික අභිමතාර්ථ දීලා පස්සේ ඇලවන්න වගේ බ්ලින්කර්ස් දාගෙන නාශනු දාගෙන කටකලියා දාගෙන එළිවුවට පස්සේ කවදා හරි බුදුහාමුදුරුවෝ හිටියත් නැතත් මේ ආස්තිකෙදී ගෙමියන් නාස්තිකෙද දකින්න වෙනවමයි මනෝමය ආත්ම භාවයට ගිය කාට අරූපී ආත්ම භාවය දකින්නමයි ඒක හරියට කියනවනම් චතුත් අධ්‍යාන ඉඳලා ආකාසානං චෛතසික ගියා මේකදී ඔය සමතේ විපස්සනායේ සමාන තැන්ම ගැත් තියෙනවා. සමතේත් පිළිගන්නවා. චතුත් අධ්‍යාහණයට යනකොට ආනාපානෙ නොසල සංසිඳන ගන්න යනවා. ආස්වාද ප්‍රසවාසයේ තියෙනව දැනෙන්නේ නැහැ. සමතේ කිසිත් ධානය නැතුවත් ආනාපාන සම්පූර්ණ සංසිඳනට යන්න පුළුවන් දැනගෙන යන්නේ. දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් කතරගම. ආනාපාන සංසිඳනට බය වුණොත් নানা ප්‍රකාර හොල්මන් කරනවා. ඇත්තටම හොල්මන් කරනවා. ඒකෙදි කෙලින් ගියොත් එයාට තේරෙන පටන් ගන්නවා ගෙවිලා ගෙවිලා ගෙවිලා රිට්ටයි හඳයි කියලා. අන්තිමට ආනපනේ නෑ. හැබැයි මම මැරිලා නැතිව හොඳටම නෑ. හැබැයි මට නිින්ද ගිල්ල නැතිව හොඳටම නෑ. හැබැයි මට සතිය තියෙන බව හොඳටම නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ අහන්නේ උඹට මේ හයියෙන් දුවලා දුවලා ඇවිල්ලා හොස් හොස් ගාලා හුස්මද වටින්නේ. නැත්නම් ආනාපාන කරනකොට භාවනා කරනකොට ක්‍රමයෙන් සංසිඳන හුස්මද හොඳ. දැන් සම්පූර්ණයෙන් හුස්ම සංසිඳනවා කියන මේ තුنين කොයි එකටද කැමති කියලා. මේකට දෙන උත්තරේ සත්පුරුෂයා සත්පුරුෂයා තේරුම් ගන්න පුළුවන්. ධර්මය ධර්මය තේරුම් ගන්න පුළුවන්. මේක එක්කෙනෙක්වත් දෝෂ නැහැ. මොකද හැම කෙනාම පටන් ගන්නට හොස් හොස් ගන්න ආනපානෙ තමයි. ඊට පස්සේ භාවනා ලෝකය කියලා කියන්නේ ඒ ඕලාරික හුස්ම සුකුම සුකුමතර පැත්තටපත් වෙනවා. නමුත් භාවනා ලෝකෙම හුස්ම සංසිඳන තැනට බයයි. සමහර කියනවා මේක මේ ඒ අර්ථම හදාගත්ත වචනයක් දාගෙන භවංග හිතකට වැටිලා භවංගේ නිවන කියලා පටලවා ගන්නවා. දුවට තර්කේ ගැලපෙනවා. අන් බුදුහාම කියන මෙතෙන් යන්නේ සතියෙන් නම් ඔය කලින් පුරුද්දන්ට හදාගත්ත භවංග කතාව ඕනේ නෑ. ඔබ පටන් ගත්ත ගොරාරික උස්ම ඉඳලා මෙතෙන් යනවා ඔබ දන්නවනම් මේකට ප්‍රතිපදාව තියෙනවා. මේ ගෙවෙන බව දන්නවනම් කෙලස් ගෙවෙන බව දන්නවනම් කවුරු මොන බයිලා කතා කරත් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔබට ඕන නම් ආයෙ ගොරෝසු තැනට යන්න පුළුවන්. ආයෙ සිවුම් වෙන්න පුළුවන්. මතක තියාගන්න නොදන්න තැන තමයි සිවුම් තැන. ඒකයි භාවනාවෙන් සමතුලිත වෙන්නේ. කවදා හරි උස්ම තියෙන එකයි නැති එකයි දෙක සම මට්ටමට එනකොට ඔන්න යාට කියකි අරූපී ලෝකේ අවකාශ ලෝකේ සමාජිකත්වය ගත්තා. ඒ වගේම මේ ලෝකයෙන් විසිරලා ගිහිල්ලා ගුරුත්වාකර්ෂණය නැති තැන ජීවත් වෙන්න ඉගෙන ගත්තා. ගුරුත්වාකර්ෂණය තියෙන තැන සියලු වස්තු බිම තියෙන්නේ. වෘත්තයට ඇදගෙන තියෙනවා. ඒකට හැඩයක් තියෙනවා. ඒකට ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. ගුරුත්වාකර්ෂණ නැත්නම් මේ වස්තු තියෙනවා. මේ පා වෙනවා. එකිනෙක පිළිබඳ ආකර්ෂණයක් නැහැ. ඒකේ ඉන්න ගියාම නාසයකට යන්න ගියාම කැම කාලා මේ සුදු තියන්න බෑ හැන්ද. හැන්ද තියන්න ඕන මේ කාන්දම් ප්ලේට් එක. පිඟානක් තියන්න ඕන කාන්දම් ප්ලේට් එක. කණේ ඔක්කොම ටූත් පේස්ට් ටියුබ් වගේ තියාන මිරිකලා කටට ගන්න ඕන. මේ හැන්දෙන් බෙදාන කන්න බෑ කනකොට පාන් පෙති පා වෙනවා. ඉන්දියාප්පා දැන් ගෑරෙනවා. නහයමුත් යනවා. ඒ නිසා මිරිකලා අරගෙන ඒක මිරිකලා කාන්දම් කැලකට හයි කරන්න ඕන. ජීවත් වෙන්න පුළුවන් හැම ගොඩක් වෙලා යනවා. ඒ වගේ මේ රූපී ලෝකේ ඉඳලා අරූපී ලෝකයට යනකොට මෙතන ඉන්න කිසිම කෙනෙක් භාවනායේ තැන නොගෙහින්නේ නැහැ. මොකද අරූපී ලෝකෙට බය නිසා රූපී ලෝකයේම හෙවන <clears throat> අරසාව ඡේමේ පතන නිසා යා ආව වේගෙන් රූපී ලෝකෙට එනවා හයියෙන් හුස්ම ගන්නවා <sighs> යන්තම් පණ බේරගත්තා. විතර මල්ල බේරලා තියනවා කියලා ඇස් දෙක අරලා කය දිහා බැලුවට පස්සේ නම් ඔන්න පණේ. ඒ තරමට අරූපී ලෝකෙට බයයි. ඒ මොකද දන්නවද? මේ වාකාසානං ඡායතර වැඩිය සියුම් විඥානං ඡායතර විඥානං ඡායතර වැඩේම ඇති නැති දෙක අතර ඇති දෙයට හිත බඳන න්‍යාය. ඇති නැති දෙක දෙක සමසමයි. රූපේ සහ වස්තු දේ සහ ඒ මේ ඇන්ටි මැටර් ඇන්ටි මැටර් කියන එක දේ දැන් රූපී අරූපී දෙක 100% තියෙනවා. නමුත් අපි දන්නේ රූප ලෝකේ පමණ භෞතික විද්‍යාව පමණමයි. බහුව අපි යන්න බලනකොට භෞතික ආගන්ධරණ මිනිස්සු. ඒකයි මේ වස්තු එක සැපම යන්නේ. නමුත් අරූපී ලෝකයෙන් නොදැන මැරෙනවා කියලා කියන්නේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ 50%ක් ජීවත් වෙලා නැහැ. දැන් බුදුහාමුදුරුවෝ අරූපී ලෝකයක් පෙන්නලා ඊට පස්සේ කියනවා මේ දෙක දැකපු ගමන් විඥානය කියන්නේ දෙකට බෙදලා ආස්තිකත්වයට අදිනවා. දන්න දෙයට අදින එක. උඹ ඊට පස්සේ දැනගන්න ඕනේ ආකාසානං ඡායතනට වැඩිය සියුම් විඥානං ඡායතන. එයා තමයි මේ දෙකට බෙදලා දන්න පැත්තේ කතා කරතකොට. දන්න පැත්තට හිත බඳන්නේ. ඒක නිසා උඹ ඇති නැති දෙකට හිත වැටෙන්න ගත්තට පස්සේ ඒක පොට්ටපාද සූත්‍රෙමත් සඳහන් වෙනවා ඉස්සරහට. එහෙම නැත්නම් ආනන්ද සප්පයි සූත්‍රයේ සඳහන් වෙනවා. මහා ශුන්‍යත සූත්‍රයේ සඳහන් කරනවා. උඹට කවදා හරි නැති බව තේරෙන්නේ නැති බවේ කෙලවර ඇති බව ආවට පස්සේ කියලා කියනවා. කැස්සිලා අවතුනාට පස්සේ තමයි තේරෙන්නේ ඉස්සල්ලා හිතේ හිතනක් කියලා තේරෙනවා. නමුත් තේරෙන්නේ ඉස්සර වෙලා මේ අල්ලගත්ත දේ අල්ලන කතා ගොතන්න පටන් ගන්නවා. ආය රූපී ලෝකයට වැටෙනවා රූපී සමාදාන වීමක් වෙනවා. රූපේට උපසම්පදා වීමක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් මතක් කරනවා. ඇති නැති දෙකට යන්න හිත නිතර පුරුදු කරපන්. හුඟක් වෙලාට මේක පරියන්කේදී සිද්ධ වෙන්නේ. තමන් අල්ලාගත් අරමුණ සම්පූර්ණයෙන් සංසිඳිලා හිස්තැනකට වැටෙනවා. ඒක ලීන භාවයටපත් වෙලා ආයේ පුංචි සද්දයක් ආපු ගමන් ගැස්සිලා අවදි වෙනකොට තේරෙනවා අඩේ. දැන් පොඩ්ඩක් හිතපෙක දන්නේ නැහැ. දැක්කේ නැහැ. මොන වුණාද දන්නේ නැහැ. මේන මේ වෙනකොටම සර්වඥයන් සඳහන් කරලා තියෙනවා. මේ ඇතිවෙච්ච සද්ද දිගේ කතන්තර කොටන්න ගත්තොත් තණ්හාව ඇති වෙනවා. පාඩලවිල ඇති වෙනවා. සංකර වෙනවා. ඒ නිසා ඔබ යන්ත්‍රයත් මම මන්ත්‍ර දෙන්නම් මතුරුපන්. ඒතං සන්තං ඒතං පණිතයි යද්දං උපේක්ඛා. ඒ සාන්තය, ඒ ප්‍රණීතය එන උපේක්ඛාවයි. එනහර යමක් නැති තැන. ඔබ ආයශරය පුළුවන් නම් නමක් නැත්තන් යන්න බලපන්. ආයේ මේ ඇතිවිච්ච රූප ගොඩේ ආනාපාන පොඩ්ඩක් තෝරන බේන ආයෙක වෙනකන් හිටපන්. ඉතින් ආයෙ ගිහිල්ලා නොදන්න තැන වැඩ නොදන්න තැන ඉඳදී නොදන්න තැන ඉන්නවා කියලා දැනගන්න පුළුවන් ශක්තියක් මනුස්සයට නැහැ. ඒක තමයි එතන තියෙන ප්‍රශ්නාර්ථය. එතන තියෙන ප්‍රහෙලිකාව නොදන්න තැනදී නොදන්න තැන ඉන්න බව දැනගන්න විදියක් නැහැ. ඒසා දන්න තැන නොදන්න තැන 50ට 50ට අරගෙන gedara වගේ කරගන්න නොදන්න තැන. මේ නොදන්න තැනට බය මිනිස්යාගේ සාජාසම උපදින දෙයක්. අලුත් දේවල් වලට බයයි, නොදන්න දේට බයයි, විමුක්තියට බයයි, නිවනට බයයි. ඒසා දන්න දේ අයින් අපි සියලු ආරක්ෂාව සපයන්න හදනවා. ඒකයි මිනිස්සු මේ විශාල ආයුධ සටනක ඉඳලා ඉන්නේ. කවදාකවත් මිනිස්සෙක් දන්නවා Tamanට තමන් සතිය තමයි ලොකුම ආරස්සාව කියලා. ඒක අරූපී දෙයක් කියලා පිළිගන්නවත් කැමති. ඒගොල්ලෝ කියන්නේ නෑ A50 මොනවද? T45, T52 මොනවද කියලා තියෙන. ආයුධ ආයුධය ළඟ තියෙනවා නම් හරි. පිස්තෝලයක් ගන්න පුළුවන් නම් ජේම්ස් බොන්ඩ්. කඩුව ගන්න පුළුවන් නම් MGR. දුම්දුර කියන අද්දක මෙහෙම කරලා මගේ ඇතේ මොකුත් නැහැ. පුළුවන් නම් වරේ. වගේ ළඟ සතිය තියෙනවා. සත්‍ය ආරසාවිතර මොකක්වත් නැහැ. ඒකයි මිනිස්සු මේ ආයුධ පිටිපස්සේ යන්නේ. අද ලෝකේ ආර්ථිකයෙන් 55%කට වැඩිය ආයුධ නිෂ්පාදනයට යනවා. ලෝකේ ඉන්න විද්‍යාඥයන්ගේ 95ක් මුළු මානවයා එක සැරේ විනාශ කරන්න පුළුවන් බෝම්බයක් හදන්න ගල්සුම් විලා තියෙනවා. ඔය අමනෙන්ට අපි උගත්තු කියලා කියන්නේ. අපේ දරුවෝ පාවා දෙන්න හදන්නේ උන් කියන පචවලට. මොකටද මේ බයට? ඔබ කවදාකවත් තේරෙන්නේ නැහැ සතියක, ආධ්‍යාත්මයක, සමාධියක, සීලයක වටිනාකමක් තියෙනවා. ඒ හැම කෙනෙක්ම කිසිම සීලාචාරකමක් නැති බයලජ්ජ නැති જાතියක්. විද්‍යාවට බයලජ්ජ නැහැ. ඒ විද්‍යාව තමයි අපි මේ හම්බ කරගෙන හම්බ කරලා ටැග් කරනවා. බුදුන්සේ එකට විරුද්ධ නැහැ උනාස කියනවා කවුරු කොතරම් 95ක් ආවුද හැදුවත් මගේ ප්‍රතිපත්තිය ගත්තොත් ඒ මනස තේරේ සතිය අරසාව තියෙනවා. අරූපී ලෝකේ ආකාශාන්තයට යන්න බැරිකම නෙවෙයි තියෙන්නේ ඊට යන තියෙන විඥානේ කොහොම හරි ආස්තිකත්වේ නැති කරලා නාස්තිකත්වේ නැති කරලා ආස්තිකත්වයට හිටපන්. ආසදියා කොච්චරලා බලන් හිටියත් තරු වෙිනා මිසක තරු දෙයක් අතර තියෙන ඊස්තන අපිට පේන්නේ නැහැ. කදාකත් නැහැ. චිත්‍රපටයක් බලනකොට 150ක් තියෙන අන්ධකාරය. ඕනේ ප්‍රොජෙක්ටර් අධිකාරලා බලන්න. කදාකත් චිත්‍රපටය බලනකොට අන්ධකාරයක් පේනවා. ඒක වහගෙන තමයි ආලෝකේ පැවැත්ම තියෙන්නේ. හැම හුස්ම දෙකක් අතරම ඊස්තනක් තියෙනවා. අපිට හුස්ම පේනවා මිසක ඊස්තන පේන්නේ නැහැ. ඒ මීර පේන හුස්ම දිගහැරලා සුද්ධ කරන පත්තු ගහලා විසිතු කරලා බලන බලන ඵලයක් ආස්වාසේ නිම වුණාට පස්සේ ප්‍රසවාසයේ පටන් ගන්න ඉසලා ඒහා සමාන විවේකයක් තියෙනවා. ප්‍රසවාසයේ ඉවරච්චාම ආස්වාසයට ඉසලා ඒහා සමාන විවේකයක් තියෙන එකට ඒ තරම්ම සියුම්ම බලපං. සියුම් බලන්න හොඳම දේ තමයි පේන දේ අල්ලගන්න. අල්ලන්නේ ඒක හොඳට සුද්ධ කරන සුද්ධ කරන සුද්ධ කරනකොට සියුම් වේගන යනවනම් හිතාගන්නේ සතිය වැඩෙනවා. සමාධිය වැඩෙනවා. ප්‍රඥා වේපුල භාවයටපත් වෙනවා. සද්ධාව වැඩෙනවා. වීර්යය වැඩෙනවා. මම හෙට මේකටත් වැඩි යන්න ඕනා කියලා යන්න යන්න යන්න යන්න ආරූපෙට තමයි යන්නේ. ඊට මේ රූප අරූප දෙක සම කරලා මේකෙදී රූපයට කැමැත්තත් අරූපයට ප්‍රතික්ෂේප වීම එක්කෙනෙක පුද්ගලික දෝෂයක් නෑ මේක DNA RNA වල එන ගතියක්. මේක කර්මයෙන් සංසාරයෙන් එන එකක් ආස්තිකයට බැඳෙන. මේක තමයි ලෝකායත ඥාන කියලා කියන්නේ. බුදුන් වහන්සේ පෙන්නන තනි පුද්ගලයා මුළු ලෝකෙටම පෙන්නනවා කොච්චර රණ්ඩු කරත් ආස්තිකත්වයේ උඹලා දේශපාලන ආර්ථික විද්‍යාව හැදුවත් නාස්තිකත්වයේ කිසි කෙනෙක්ගේ ආධාර උපකාරයක් නැතුව තකට තක හිටලා තියෙනවා. ඔබ මේ දෙක සම කරගත්ත දවසේ නොසලෙන ලෝකේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන සැප දුක දෙකට සම වෙන ලාභ පාඩු දෙකට සම වෙන යස සායස දෙකට සම හිතක් තියන්න පුළුවන් බව තේරුණා. නිසා යම් දවසක ඒකේනා ආකාසානං ඡායතන විඥානං ඡායතන දෙකේ වෙනස දැනගත්තට පස්සේ හිත අකින්චඤ්ඤායත කරනවා කිසිත් නැති දැනකට. ඒ කියන්නේ අපි ඉස්සලා කියවනේ හිස්තන්ට අවදි වෙන්න බෑ කිය අකින්චඤ්ඤායතන කියන්නේ කිසිත් නැති තැනට අවදි විය හැකි. එතන තමයි ගැටලුව විසඳෙන තැන. ඒත් නිවන නෙවෙයි. ඒත් නිවන නෙවෙයි අරූපී ලෝකයේ ඡේවි. අරූපී ලෝකේ දැනගන්නවා දැන් මේක කිසිත් නැහැ නමුත් මෙතන සරුංගලේ නූල කඩලා ගියා වගේ හිස් අවකාශය වගේ කුරුල්ලේ කහතර පියාඹුවා වගේ ওই තටු දෙක විතරයි උඩ තියෙන්නේ වෙන බූදලයක් නැහැ නම්බුනාම නැහැ කීර්තිනාම නැහැ අපි කියන කුරුල්ල වගේ කියන්නේ. අපිට කුරුල්ල වගේ වෙන්න ඕන නම් රූප ලෝකේ විතරනේ අරූප ලෝකෙත් අතහැරලා දෙක සමබර රූපී අරූපී දෙක සමබර තත්ත්වෙට ගියාම අකින්චඤ්ඤායතන හැබැයි ඒක මේ ලෝකේ ප්‍රකෘති තත්ත්වයක් නෙවෙයි. පරිේශන මට්ටමකින් අත්දකින්න පුළුවන් මේ ජීවිතේදීම සයන් සම්ඥා සත්‍යකත්තා විහෙරිසති හැබැයි ප්‍රත්‍යක්ෂ නෙමෙයි ප්‍රකෘතිය නෙමෙයි. ඒ නිසා ඊට පස්සේ යා කොම්ප්‍රොමයිස් කරනවා ටිකක් කෙලස් තුනක් කවන්නේ ටිකක් කෙලස් නැතුණක් කවන්නේ නේව සංඥා නා සංඥා ආයතන කරනවා. ඒ වගේ තමයි යෝගාචර භාවනා කරලා ටිකක් හිතවිලි තියෙනවා. ටිකක් පසුබිමේ සද්දක් ඇහෙනවා. ටිකක් වේදනාවක් දැනෙනවා. කමන්නේ ඒක මම කෙලසන්නේ පසුබිමේ තියෙන්නේ මම මගේ හිත නොසැලී පශ්චාත්තාප නොවි බුදුන් අදහගෙන එහෙම ඉන්න පුළුවන් නම් කෙලස් තිබුණට නොත්තවර වෙන ගතියක් නිදුම්පතක් පොඩ වතුර බින්දුවක් තිබ්බට නොත්තවර වෙන්නාසේ නිදුම්පත වතුරෙන් කෙලසෙන්නේ නැහැ. වතුර තිබුණා ඇලවිච්ච ගමන් වැටෙනවා. ඒ නිසා යා කෙලස් පිළිබඳව කතා කරනවා. දැන් අද මුළු පත්තර පුරාට රේඩියෝ පුරා ටෙලිවිෂන් එකේ කතා කරන්නෙම කෙලස්මනේ. දෙඳලා හැන්ද වෙනකන් කොහෙන් හරි කෙලෙසක් ගෙනල්ලා මතු කළ වෙනවා. භාවනා කරන කෙනා වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල් අටපාඩු කතා නොකර නිකන් ඉන්නවා. හරි පැත්ත විතරක් කතා කරනවා. කතා කරනකොට යන ඒ අරූපී ගත්ත දේ රූපී ධර්මයකින්ම තමයි ගිවන් කරන්නේ. නමුත් මේ දෙකේ එකිනෙකට පද වෙන්න දෙන්නේ දෙක සමබර වෙලා දෙකට නොසැලෙන මනසාවට පස්සේ බුදුන්සේ සඳහන් කරන මෙන්න මේකට පොට්ටපාද සංයග්ග කියන නම දෙන්න පුළුවන්. සංඥාස්කන්ධය යන්න පුළුවන් අන්තිම කෙලවර. ඉතින් ඒක බුදු දේශනාවේදී ගොඩක් ගැඹුරු තැන. ඉතින් අපි ඊගා දවසට යන්න ඉස්සලා මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. මේ හුඟක් මට්ටම් මෙතන ඉන්න හුඟදෙනෙක් අත්දැකලා තියෙනවා. මුද්‍රයන සමිතියට ව්‍යාකරණ දෙන එක විතරයි කරන්නේ. පෙළගස්මක් විතරයි කරන්නේ. නමුත් පෙළගස්ස ගත්ත ගමන් හිත බුදු වෙනවා. බුදුහාමුදුර කොහොම කෙනෙක්ද කියලා තේරෙනවා. ඒ වගේ අපි මෙතෙක් කල වරද්ද වරද්ද ආපු ගමනේ වටිනාකම තේරෙනවා. තමයි තමන්ගේ වටිනාකම තේරෙනවා. ඒක නිකන් මිනිස්සෙක් වීම පවා ප්‍රතිලාභයක් බව තේනවා. අනේ ඊට පස්සේ කවදාකවත් තවත් මිනිසෙකුට නිග්‍රහ කරන්න. තව සතෙකුට නිග්‍රහ කරන්න එපා. නිග්‍රහ කරොත් තමන් බුදුහාමුදුරන්ගේ මිත්‍රවත පුරණ කෙනෙක් නෙවෙයි සපත්තවත පුරණ කෙනෙක් වෙනවා. මිත්‍රවත හොඳ දෙයට හොඳයි කියන මුචා වින තරහ යනවා. වරදිනවා තෝපල කියලා කියනවා අනේ ඒ වංශ ළඟට ගිහලා සමාවිල්ල ගන්න ගා කියන්නේ ඒ දිගට තරහ ගන්න එපා කවුරුත් වෙලාට ඕකම තමයි කියලා ෂේප්මන්ට් එකක් දාගෙන පුළුවන් තරම් මැරෙන්නේ ඉස්සෙල්ලා account balance කරලා තියාගන්න. එතකොට ඉදිරි චිත්තක්ෂණයේ හරි ප්‍රකට ප්‍රභාවයක් ඇති වෙනවා. මට නිවන් දකින්න ඉඩ තියෙනවා කියලා. ඒව නැත්තම් ওই කුණු කන්දලක් වල තිබ්බොත් එහෙම කවුරුත් අපිට ඌණියම් කරන්නේ කුණු කන්දලේ නෑ. ඌණියම් කරන්නේ. ඒ තමයි මේ සංඥග්ගය කියන්නේ නිවන නෙවෙයි. නමුත් ආසන්න තැනක්. ඉතින් මේ තමන්ගේ අත්දැකීම් ටික පෙළ ගස්වගෙන ක්‍රමයෙන් ඕලාරිකාත්ම භාවයෙන් මනුඤ්ඤාත්ම භාවයත් එමත්ින් රූපී ආත්ම භාවයත් ඒකත් ගිවං කරලා වෙන මේ සංඥාග්ය මේ ජීවිතේම සයන් අභිඥා සත්‍චිකත්වා විහරණය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් මෙහි වෙන ජාතියක් විදිහට ධර්ම දේශනාව නිම වෙලා අපි එතනම සුළු වේලාවක් ගන්නවා. ධර්ම දේශනාව සම්බන්ධව හෝ තම තමන්ගේ භවනා ජීවිතය සම්බන්ධව හෝ කිව් ආස්ථාව හැටියට ගැලපෙන හොඳ කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් ධර්ම මාතෘකා තියෙනවා සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරනවා. නැත්නම් අපි ඉස්තාවතාචාදී ගාථා සජ්ජායනාට ගිහිල්ලා දේශනා ශ්‍රවණ සතිවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු මාර වේලාවන් වලට දකින්නවා වගේ මේ හිතිය වෙච්ච දෙයක් දන්නේ මොකද උනේ දන්නේ මොකක්ද කියලා පස්සේ තමයි දන්නේ. එතනයි. එන්නේ සිහියේ උපේක්ෂාවක විසත්තු වීම ඉන්දියක් නේද අර තද විසියක් දැන ඉතිදීම දැන නම් වේලාවක් ඉඳලා ආධිනාගේ ගන්නේක භාංගගත වීමයි කියන කතාව මොකක්ද මේ අර ඉතල නොදැනී තමයි පටන් ගන්නේ දැන් මේක හරි මම දැන් උපේලා තියෙන මේකට අවදි වෙන්න ඕනයි කියලා භාවිත බහුලීකත කිරීමෙන් තමයි ඒකට අවදි වෙන්න පුළුවන්. ඒ නිසා මුල් අවස්ථාවේදී ගුරුවරයාටවත් ගෝලයාටවත් කියන්න බෑ නින්දක්ද ඔය කියන භවංගයක්ද එහෙම නැත්නම් මේ හිත හැඟවි ගැනීමක්ද කියලා. ඒක ගැන හොඳා ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ. ඒක තමයි නිතරම ওই ප්‍රශ්නේ මතුවෙනවා. ඒකට උන්වහන්සේ දීපු එක උත්තරයයි දැන් භාවනා කරපුවාම ඔබ හිත හැංගෙන ගන්න යන බව අනිත් ලෝකෙ ඔක්කොට වැඩි ඔබට අදාළ කාරණාව. ඉතින් භාවනා කරන වාඩි වෙන අදිෂ්ඨානයක් ගනින් අරමුණ සංසිද්ධියකට එනකොට මෙතෙන්ට වැටෙනවා. මම මේකට අවදි වෙන්න ඕනේ. මම මේකට දැනගෙන යන්න ඕන කියන එක කිව්වට පස්සේ ඒකේ යෝගාචර ලොකු තෙදක් වෙනවා. මම අනිවාර්යයෙන්ම අදත් වැටෙයි. නමුත් ඊයට වැඩිය නිින්ද යන නිින්ද වැටෙන නැත්නම් හිත දීන වෙන தත්වෙට වෙනද වැඩි චිත්තක්ෂණයක් ඉදිරියට අවදි වෙනවා. ඒකට තව චිත්තක්ෂණයක් අවදි වෙනවා. මේදී ගුරු ස්වාමීන් වහන්සේ කියනවා හැමදාම ඉන්ද්‍රිය ගේලාවක අවදි මනසට නිින්දට යෑම හදිසි වැඩක් නෙමෙයි. අහම්බයක් නෙවෙයි ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. අන්නේ ක්‍රමයට හිත යොදා සත්‍යමත් වෙන්න හැමදාම නිින්දේදී. ඒක තමයි මැක්‍රෝ ලෙවල් එක. භාවනාදීක මයික්‍රෝ ලෙවල් එකේ සිද්ධ වෙනවා. ඒ නිසා නොදැන වැටෙන එක මේක ආනන්ද සප්පාය සූත්‍ර පැහැදිලිවම කියනවා. ඒ මිනිස්සයා අසඤ්ඤයක හිටපු බව. අරූපී ලෝකයට හිතව බව දැනගන්නේ සංඥාවක් මතුවීමත් එක්ක. රූපයක් මතුවීමත් එක්කම ගැස්සිලා අවදි වෙනකොට දන්නවා හිතිය තැන මුකුත් නැහැ කියලා. හැබැයි ඒකට තුල ශුන්‍ය මහශුන්‍ය සූත්‍රය කියනවා ඒ හිතපු තැන නිවන බවත් කෙලෙස් නැති බවත් ආතතිය නැති බවත් අසහනෙ නැති බවත් විමුක්තිය බවත් පිළිගන්න යෝගාචරය කැමති නැහැ. මේ ගෙනල්ලා දීලා තියෙන එක පිළිගන්න කැමති. අනුදාන කරන එක එහෙමයි. ඊට පස්සේ දැන් අවිස්සනානේ. අවිස්සනාට පස්සේ මොකද ආනාපාන සති සමාධිය නැත්නම් පුරුදු සත් සමාධිය දෙහිත දාලා ආයෙත් යන්න ගන්න නොදන්න බෑන. ආයෙත් නොදන්න ගන්න ගැසිලාව තියෙනවනේ. ආයෙත් සරයක් ගැසිල එක තුල තියෙන ප්‍රධාන කර්මස්ථාන ගන්න ආයෙත් බොහොම ලක්ෂ වාරයක් කරනකොට තේරෙනවා ඔබට ඕනේ අසහනෙන් දුර වෙන්න නම් ආතතියෙන් දුර වෙන්න දන්න හැම තැනකදීම අසහනෙයි. දන්න දැනෙන හැම දෙයකම අසහනයි කියනවා. අසහන නැත්තම් දැනීම නැහැ. ඒ නිසා දැනීම නැති තැනට හිත හුරු කරපන්. ලෑස්තිලා බලයක්. අන්තිමට යනකොට. එතෙන්ද ගිහිල්ලා කරගෙන කරගෙන යනකොට ඒ ඉතර දන්නේ නැහැ කියප එකට අවදි වෙනවා. ඒක කාලොස් කස්ටඩීනා කියනවා මේ ආජන්ටිනාවේ මෙක්සිකෝ වල මායා ශිෂ්ටාචාරයේ පරණ ගෝත්‍ර ජාතින් ජීවත් වෙනවලු තාම. ඒ ගෝත්‍ර නායකයා තෝරන්නේ හීනෙකට අවදි වෙන්න පුළුවන් කෙනාට කියලා. හීනෙක ඉන්නකොට මම හීනෙක ඉන්න බව දන්න කෙනා ගෝත්‍ර නායකයා වෙනවා කියලා. ඒ වෙනසට භාවනා ක්‍රමයක් උගන්වනකොට භාවනා ක්‍රම කියන්නේ ඔබට අකරතැබ්බයක් වෙච්ච ගම මම මේ මනෝලෝකයක දීන්නේ නැත්තේ කියලා වෙරිෆයි කරගන්න ක්‍රමයක් තියාගන්න. දැන් මේ මම බීලමත් ලගා ගන්නවාද? බයෙන් විසඤ්ඤ වෙලාද? හීනෙකද? කියලා දැනගන්න ඒගොල්ලෝ කරන්නේ මේ අත් දෙක මෙහෙම තියලා Tamange අතේ රේඛාවල සාම්බර භාවයට හදිසියක් වෙච්ච ඕන වෙච්ච ගමන් කවුරුද බැන්න ගැහුව තරහ ගිය ගමන් එහෙම කරනවා. කරුවා Taman හිත gedere එනවනේ. හිත gedare ඉන්න පුරුදු වෙනවා. ඒ නිසා කලවදයක් රාගයක් මතුවුණා, ද්වේෂයක් මතුවුණා. නිදිමතක් මතුවෙච්චා දැන් පාලනේ ගිලිනවනේ හිත. මුසුප් වෙනවනේ. මුසුප් වෙනකොට අද්දක මෙහෙම තියලා මේ රේඛාවල සම්බරභාවයට හිත තියෙනවා. මෙයාට හීනයක් හීනක ඉන්නවා එයාට අසව අසංවිධිත ගතියක් තේරෙනවනම් එයා හීනෙන් උත්සාහ කරනවලු අර දවල් කරලා පුහුණුවට අද්දක මෙහෙම කරන්නේ. ඒක පුංචි chance එකක් වෙනවලු යාට මේක හීනයක් දෝ කියලා හීනේදී අවබෝධ කරගන්න. එයා ඊට පස්සේ පුරුදු කරලා කරලා කරලා හීනෙට අවදි වුණයි කියලා කියන්නේ අභිඥා හයම එක චිත්තක්ෂණේ ලැබෙනවා කියන්නේ. මොනවා අහලින් යන්නත් පුළුවන්, අනුකෙන්දේ අහන්නත් පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ හීනෙක ඉන්න බව, හීනෙ ඉන්න බව ගන්න කියලා. රහත්තුන් කියන ප්‍රකාශය කරන්න මොන වගේ මට්ටමකදී නෑ රහත් කියන ප්‍රකාශය බුදුහාමුදුරන කරන මිසක වෙන කෙනෙක් නොකර ඉඳ උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒක කරලා වැඩ නැහැ පිස්සුත් එක්කනේ කතා කරන්න තියෙන්නේ. විස්ස බලන්නේ තර්කෙන්නේ. රහත් ලෝකේ තර්ක නැහැනේ. එයාට තියෙන දෙන අසහනයි නැහැ. එයාට තියෙන ආතතිය නැහැ. දැවිලි දැවිලි නැහැ. බ්‍රහ්මගාමතෙන් අහලා තියෙනවා මේ කොහොමද ස්වාමීන් වහන්සේ රාතන් වහන්සේ නම දැනගන්නේ කියලා. ප්‍රශ්න අහන්නේ නැහැ කිව්වා. ප්‍රශ්න අහන හැම එකම ප්‍රශ්න හිත හිත ඉන්නවා මිසක් මේ මොනවක් කරන්නද කියලා රස නාහින්නේ. හරි එතකොට දන්නවනේ හොඳටම දන්නවනේ අපේ ලොකු සංසය කියනවා ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න අහන්න බය වෙන්න එපා. සාරිපුත් සාමුදුත් ප්‍රශ්න අහනවා. ඒ මොකද? අනික් කටිය ප්‍රශ්න පටව ගන්න දන්නේ. මේ චනංගල සූත්‍රය අපි වල්ලාදි කරන ඒක බුදුහාමර ප්‍රශ්නයක් අහනකොට ගිහියට අහන්නේ ඒගොල්ලෝ අහන්නේ කාමයට ප්‍රශ්න. මේ කාමයේ ප්‍රශ්න අහන්න දන්නේ රහතන් වහන්සේ නමක් විතරයි. ඔය මේ පාරායන වර්ගී බුදුහාමතෝ නිර්මිත බුදු කෙනෙක්ම වලා ප්‍රශ්න අසන එක ප්‍රශ්නයක්වත් අපිට තේරෙන්නේ නැහැ. අපිට අදාළත් නැහැ. දැන් ධම්මදින්නාවගෙන් අහන විසකාව කියලා ආර්යාවෙනි සැප වේදනාවේ තියෙන දුක සැප දෙක මොකද්ද කියලා. අපිට හිත ප්‍රශ්න අහන්න පුළුවන් දෙයක් නේද? සැප වේදනාවේ තියෙන දුක සැප දෙක මොකද්ද කියලා. ඒ ප්‍රශ්නේ අහන්න මට්ටමකට යන්න ඕනේ. එයා අහන්නේ ලාභ සත්කාර අපේක්ෂාවෙන් නෙවෙයි. එයා අහන්නේ පැහැදිලිද තව කෙනෙක් කෙරෙහි ආදර්ශයක් වෙන්න, රෝල් මොඩලයක් වෙන්න. ඒක නෙවෙයිනේ ලෝකේ තියෙන්නේ. ඔය ටෙලිවිෂන් එකේ මේකක තියෙන ඩිස්කෂන් එකක් අහන්නකො. රේඩියෝ එකේ තියෙන ඩිස්කෂන් එකක් අහන්න. ළමගේ අන්තත්ව වෙන්නද ප්‍රශ්න අහන්නේ. මම අර දැන් හොඳට මං කියලාට මනසේ කහන දිගින් දිගටම ප්‍රශ්න. ඒක සෙනඟ හොතරම මුසුප් වුණා. පස්සේ මනසට මම සමාව ගත්තා. ඊට පස්සේ මං ගෝ රෙඩි රෙඩි ඔබ ප්‍රශ්න අහන්නේ මම දන්නවද කියලා දැනගන්න බෑ මම දන්නවා. මම තමයි ඒක පෙන්වන්න ඕන ගමක් නැහැ. ඌ වැඳලා කිව්වා සාන්තම සීරදුවේ. මම ඔබ වහන්සේම ගුරුනාන ධර්තේ බහන මාතාවක් කරලා දෙන පඬිතරානේ. මේ මගේ හැටි ස්වාමීන් වහන්සේ. මේ පන්සල් ලොකු හංගරලා කිව්වා මීයක ඕන වෙලාවක උපන්තිගේ දිවුරු හොදලා දෙයි. උපස්ථානයක් කරાવી සෙනඟ මැදට ගිහ ගාම ප්‍රශ්න අහන්නේ. මම මේ බරපතල වචන දන්නේ කියන්නේ. ඒක මේ ඉස්සරහා ඉඳ උත්තර දෙන මිනිහා ප්‍රශ්න වලට උත්තර දෙනවක් දන්නවද දැනගන්න කියලා. ඒක ප්‍රසිද්ධ සභාව කිව්වස ප්‍රතිආවේ නැහැ ඊට පස්සේ ලබාගන්න. ඒගොල්ලෝ ප්‍රශ්න අහන්නේ මේ මම මේ ප්‍රශ්න දන්නවා. ඔබ වහන්සේට දැනෙනවද ප්‍රශ්නේ තේරෙනවද? උත්තරේ නම් දන්නේ නැති බව මම දන්නවා. ප්‍රශ්නවත් තේරෙනවද කියලා. ඉතින් ඒගොල්ලන්ට ගහන්න ඕනේ ඇන්ටි මිටින්. ඇටින්ද ගහුවට පස්සේ මොකක්වත් නැහැ. මොකද ප්‍රශ්න සාකච්ඡා තියෙන්න ඕනේ. ඒක මොකද එහෙම මම දන්නවා. මම පැවිදිනේ ගොඩක් ප්‍රශ්න සාකච්ඡා වලට සම්බන්ධ වෙන්නේ. මොකද මට අහන්න බැරි ප්‍රශ්නක් තියෙනකොට මට උත්තරෙත් හම්බෙච්චා. මට තේරෙනවා අපි ඔක්කොම දින එකම ප්‍රශ්නේ බලමු. ගෑනුණත් පිටිමුණත් එකම ප්‍රශ්නයි අපිට තියෙන්නේ. ඔය කොයි විදිහට වර්ණනයක්වත්. ඒක මට කියාගන්න බෑනේ. මම එච්චර සභා සබකෝරයි ඒ කාලේ. අනිත් ඉංග්‍රීසි මාධ්‍යෙන් ගියේ. ඉතින් ඒ නිසා බලනකොට මට හිතුණා අපෝ මේ සාකච්ඡාවට ගියාම කුප්පිය නිකම්ම බෙදෙනවා. මට තියෙන කුප්පිය අල්ලගෙන ඉන්න එක විතරයි. ඒක නිසා හරි කැමති ධර්ම සාකච්ඡාවක්. නමුත් සාකච්ඡාවල සමහරු ඊයර තමන්ගේ පුළුවන් කාර්කම් වෙන ප්‍රශ්න. ඒකවල මම ඊමේල් වල ලියලා අරනවා කරුණාකරලා අපි දෙන්න එකතු වෙන මේ ප්‍රශ්න ආපු මූලයේ බලන්න එක්ක තණ්හාව එක්ක ද්වේෂය එක්ක මාන්නේ එක්ක දික්කිය. මේ තණ්හාව ප්‍රශ්නේ ඇති වෙච්ච මුල හොයමගත්තු දවසේ උත්තරේ නෙවෙයි හොයන්න ඕනේ මුලට ගිය ගමන් ඔබට තේරෙනවානේ. ප්‍රශ්නෝලි ප්‍රශ්නට උත්තර ලැබෙන්නේ නැහැ නේ. කරබන හිතාගන්නේ ප්‍රශ්නේ එන්නේ මාන්නේ. ඔය ප්‍රශ්නේ ඉන්නේ සක්කාය දිට්ඨිය. නැත්තම් තෘෂ්ණාවයි. අපි දෙන්න මේ දෙතල කොහෙම මං හෙව්වොත් උඹට කෙනෙහිල්ලක් වෙනවා. මේ මාසේ චරිතය ඝාතනය වෙනවනේ. අපි දෙන්න ඕනේ කොහොම අනේ ස්වාමීන් වහන්සේ මේ ඊට පස්සේ ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. මම මගේ ප්‍රශ්න විසඳ ගන්න. මොකද ප්‍රශ්නේ එන සෝස් එක බලන්න. ආතන්නාන්තයට එහෙම ආල්පත සාන්දරේ එහෙම සෝස් එකක් නැහැ. එයාට තියෙන්නේ අනික් කටියට අහන්න බැරි ප්‍රශ්නයක්. වර්ණ ගන්න බැරි ප්‍රශ්නයක්. ව්‍යාකරණ කිරීමක් පමණයි. ඉතින් ඒක දිහා බලනකොට සත්පුරුෂයා සත්පුරුෂයා පැත්ත ගන්නකොට තේරෙනවා. පස්සේ නගන ස්වරූපයෙන්ම සත්පුරුෂයා සත්පුරුෂයා තේරෙන. හැබැයි ඒක ඉඟි කරන්න එපයි කියලා කියනවා. බුදුන් වහන්සේ කියනවා ප්‍රශ්න අහන්න ගොපල්ලෙක් උනත් ඔබ මහ බෝසතාණන් වහන්සේ කෙනෙකුට උත්තර දෙනවා. ගොපල්ලට අඟවන්න එපා ඔබ මොකට ප්‍රශ්නයක් කරලා ගොපල්ලෙක් කියලා. එතන ඉඳලානේ අපිත් ආවේ. අපි ගොපල්ලෝනේ අපි දන්නේ නැතුව ඉඳලා න්යාය. ඒ නිසා ඒ මනසට නිඳා කරන්න එපයි කියලා. ඒ ડોક્ટર ෆර්නෑන්ඩෝ මට උගන්වපු කෙනෙක් ආයතන කියලා ටෝක් එකක් දෙනකොට එයා කියලා තිනවා සද්දයක් ඇහෙන්නේ අපි හිතමු මෙයාට බල්ලයා කුළු ගෙඩියකින් තරනයි කියලා. ඉතින් අපි මෙතන දෙන්නේ එතනනේ සද්දේ හිතන්නේ. සද්ද ඇහෙන්නේ කණේනේ. එයා ඕක කතා කරලා ඔඩියන්ස් එකෙන් ආගෙන ඔක්කොම දෙන මහරජාගල කට්ටියන් කියනවා. මේ ඇහිම සිද්ධ වෙන්නේ එතනද මෙතනද කියලා. ඉතින් ඔක්කොම ගොළු එතන කියලා. ඒක ඩොක්කේ ගිහින් විදියක් නැහැනේ. ඒකට වැසීලි ගෝතම වංශය ආවලු ඇතුළට පිටිපස්සේ. ඒ මිනිහාගේ ඩියුටි එක. ට්‍රාන්ස්ලේට් කෙනෙක් දාලා කළා ඒ මොසයන් ප්‍රශ්නේ අහන්නේ. සද්දයක් ඇහෙනකොට ඇහෙන්නේ සද්ද ඇති වෙන දැනද කම්බරේද කියලා. අර කොළු මොකද කම්බරේද සද්ද ඇහෙන්නේ. නියමයට ඕඩියන්ස් එකටම බැලලා ඉන්නත් අපි මේ වැසිකිලි හොදනේ කාට තරම්වත් සාමාන්‍ය බුද්ධිය නැහැ. ඉන්න ඉස්සරහට රටේ වෙන උගත්තු පිළිස. ඉතින් පස්සේ මට කියන මං කරගත්තේ මරි වැඩක්. හිමිනුසෝමයි වට ගහන්නේ. අර වැසීරිකාරය බැරුවත් ඌ ගහන්නේ නැහැ. මම ඒ මනුස්සයා පුම්බලා දෙන මේ උගත්තු ටික තරහ කරගත්තා. ඒ කාරණාව වුණා. කාරණාව මිනිසුන්ට හේතු ගන්නවා. නමුත් මගේ ක්‍රම වේදේ වැරදි. මට කරන්න තිබුණේ මේ මිනිස්සුන්ට හේතු ගන්න මිසක හිතවන්නේ නැතුව. ඉස්සරහින් මේක හරි මහානක් කරන බලන්නේ පෙළේ මිනිස්සු ඔක්කොම කරසේ වැසීරිවත මිනිහට දෙන්නවා. හද්ද ඇහෙන්නේ කම්බෙදේ කියලා. එතන නෙවෙයි කියලා මේගොල්ලෝ ඔක්කොම කියන සද්ද ඇහෙන සද්ද ඇති වෙන තැන කියලා. අනිත් වගේ දේවල් කරනකොට සමාජාට දේශකයාගේ ඔලොමලකම නිසා අපි ගින්දරට අත දානවා. සර්වඥාන්සේ ගාන කිව්ව නෑ. ඒකෙදි හරි ලස්සන දන්නවා ඉස්සර එක්කනාගේ මාන්නෙ බින්දින් නැතුව දැනුම එයට දෙන්න. ඒකෙදි මම දැක්ක අපේ ලොකු සාංශේ ගුරු පන්දි ස්වාමීන් වහන්සේ එන ඒකේ ඉන්නකොට මත් වෙනවා ඇඬෙනවා. ඒ තරම් දැනුම් සම්භාරයක් කද්දාකවත් කාටවත් නැහැ. ගිකිරිල්ලක් හැබැයි හොඳට කල්පනා කරනකොට ටොක්කක් තමයි අනින්නේ. අත ගාලා ටොක්කක් අනිනවා. ගෙදර ගිහිල්ලා රැට කෑමටයි ගෙදර රැටයි කියන තීරුම් ගනි. මෙන්න මේකයි ප්‍රශ්නේ. ඒක කියලා තියෙනවා ඇමරිකාවේ රිසර්ච් එක. යම් මට්ටමකට භාවනාව දිනු කරාට පස්සේ ප්‍රශ්නේ එන ස්වරූපෙන් ඒ ඊතලේ යවන්නේ ඒක හරහාම උලටමයි. ඒ ප්‍රශ්නෙට පාවිච්චි කරපු වචනමයි පාවිච්චි කරන්නේ. ඒකල ඒ පුද්ගලයාට ප්‍රශ්නයම උත්තරයක් කරලා අපහු දෙනවා. පිරිසට තේරෙන්නේ නැහැ. විශේෂ කාටවත් එන වෙනම ලැන්ග්වේජ් එකක් වැඩ ගන්න වෙනම කොමියුනිකේෂන් එකක් කරන්නේ ප්‍රශ්නෙමයි හරවලා අනිත් පැත්ත හරවන්නේ. දැනනාදීක පාවිච්චි කරලා තියෙන දැන් බලනකොට මේ මිනිස්යාට තියෙන පිස්සීමයි උත්තරේ හරවලා අපහු දෙන්නේ. එහෙම නැතුව මම හිතලා දෙන්නේ කිව්වොත් චින්තා නෑ. ඒක ප්‍රශ්නේ કૃතිම වෙනවා. යාම අවසන් හරස් ප්‍රශ්න දෙකක් කරා. ආනෝදේම සර තේරෙනවා. තේරුම් ගන්නනවා කන්නාඩියක් මොනට ඇල්ලිල්ල විතරයි කරන්නේ. ඒක කරන්නේ ඇමරිකන් රිසර්ච් වලින් කියලා දෙනවා අනාගාමී මට්ටමින් එහාට ඉන්න කෙනෙකුට විතරයි ප්‍රශ්නේ තුලින් ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන්. අනික කට්ටිය ප්‍රශ්නේ ළමන්ට ප්‍රශ්නයක් කරගෙන උත්තර දෙන්නගේ දැනුම එනවා. අනාගාමී යාර ගියාට පස්සේ ප්‍රශ්න අහන්නට යාගේ දැනුම් ප්‍රමාණය තේරුම් කරලා දෙනවා මිසක් මේතරේ සෝස් එක හෙල්ලෙන්නේ නැහැ. සෝස් එකේ තියෙන රිෆ්ලෙක්ෂන් එකක් විතරයි ඒ එන්නපු දේ අනිත් පැත්තට පේනවා. ඒ දේ දැක්කට පස්සේ ඒ දෙනම දැක්කට පස්සේ ලෝකෙ ලොකු සාමිනසයි පන්සිංශේ නැත පුදුමාකාර පිනක් කරලා තියෙන්නේ. ඒ වගේ මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා. මෙච්චර මේ ගැටුම් ඇති කරගන්න මෙච්චර වාද විවාද කරන මෙච්චර තෝතෝ වරපර කියන ලෝකේ මොකක්වත් නැහැ. වැකුච්ච සම්පාදනය අවුරුදු 10 15 යනකොට ඉබේම ලෝකයට තේනවා දඟලන්න මොනවක්වත් ඕනේ යාට යාගේ අඩුපාඩු පෙන්නලා දෙන එක විතරයි රිදෙන්න තියෙන කරන්නේ. මයි ළඟ තියෙනවා නම් දෝෂයක් නැත්නම් අපි ළඟ තියෙන දෝෂය අපි යාට රිදවනවා. ඒකල යාගේ ඡන්දේ කඩනවා. ඒක සේවය කරලා එයාගේ ප්‍රසාදය අපි කඩනවා මේ අපේ ඔලමුල කම නිසා. හරියට නැති කරන්නේ. දැන් අපි විනාඩි 20ක් විතර කාලයක් ගන්න තියෙනවා. සාකච්ඡාව සඳහා ඉගෙන ප්‍රශ්න නැහැ කියන අදහසින් ඉඳගෙන මම යෝජනා කරනවා ඒතාවතාවට අධිගතතාවක් ගාන කරලා අපි තුන් පැමිණීමේ අපේ දේශනා ශ්‍රවණ ප්‍රතිවාරය සමාප්ත සිතාචාචාමි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා මොකතු සබ්බ සම්පති සිද්ධිය සිතාචාචාමි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතාන් මොකතු සබ්බ සම්පති සිද්ධිය සිතාචාචාමි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධිය ආකාසත්තා චුම්මත්තා දීවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු වාසං ආකාසත්තා චුම්මත්තා දීවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දීවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාති ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාති හිමිනා පුඤ්ඤ කම්මේන මාමි කාල සමාගමු සතරං සමාගමු හෝතු යාව නිපාතය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි කාල සමාගමු සරණ සමාගමෝ හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමෝ සතරං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය සාදු සාදු